හැමදෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. අවසරයි ප්‍රයාමන්දනේ. ලෝකාසහං වන්දාමි මං සුවපත්ත්‍වා. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ලෝකාසුදාරත්තේන කතං සබ්බං අච්ඡාං කමති වේ. කමාමි කමිතබ්බං සාදු ඕකාසකමාමි සුවපත් වෙත්වා ဒ ුතියම්පි ඕකාසකමාමි බං සුවපත් වෙත්වා තතියම්පි ඕකාසකමාමි බං සුවපත් වෙත්වා අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 79 වෙනි භාවනා වැඩසටහන සම්මත වර්ෂයෙන් දෙසැම්බර් මාසයේ සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා ඉඳලා 5 වෙනිදා දක්වා අපි ගත කරන්නේ සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා දෙවෙනිදා. ඉතින් අපි ඊයේ මේ වෙන ඊයේ ඉඳලා මේ වෙනකන් මේ පිරිස නැත්තම් මේ 79 වෙනි භාවනා සටහන සම්බන්ධ මෑණිවරුන් පහ යෝගාවචර පිරිස සම්බන්ධයෙන් අපි කීපයක් පියවරවල ඉදිරියට තියලා තියෙනවා. එකක් තමයි මේ ස්ථානයේදී අවතුම් පැවතුම් පිළිබඳව කාලසටහන පිළිබඳව මතක් කිරීමක් කරලා දෙක මේ ආවට පස්සේ මේ දවස් කීපය තුල කරන භාවනාව සම්බන්ධයෙන් පරියන්කේදී මෙහෙමයි සක්මනේදී මෙහෙමයි එදිනෙදා වැඩවල මෙහෙමයි කියලා මූලිකව කමඨාන උපදේශ මාලාවක් දීලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අද උදේ පිරිස සීලයක පිටවලා තියෙනවා. ඒතර කාරණා තුනක් මේ වෙනකොට සම්පූර්ණයි. ඉතින් අපි මේ ආයතනයක් වශයෙන් ඒ කාරණා සම්පූර්ණ කරගත්ත පිරිසක් දැන් අපි එකතු වෙනවා දැන් මේ වෙලාව වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් අපි කියනවනම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඉතින් මම පිළිසින් සාදරයෙන් ඉල්ලා සිටිනවා මේ මෙතෙක් මතක් කරන්න ඊට මේ ආයතන නීති පද්ධතිය මූලික කමඨාන උපදේශ තා තමන් දැනට අරසා කරන අටසිල් හෝ ඊට වැඩියෙන් රකගෙන කරන සීලය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් කරුණාකරලා ඒක සුද්ධ පවිත්‍ර කරගන්න. ඒව සුද්ධ පවිත්‍ර කරන්නේ නැතුව ඉස්සරහට යන්න ගියොත් අපි අතර sannivedana ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී එතන ධර්ම සාකච්ඡාවේදී ඒ සම්බන්ධ මූලික ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක පිරිසුදු කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම සාදර වෙනවා මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව තව ඒ මේ මෙහෙම දැනගෙන මේ වැඩමුළුවටම සම්පාදනය කරන ලද නීති ටික මෙහිදීම දැනගන්නයි කියලා ඒව පිළිබඳව සැක තියාගත්තොත් දවස් තුන නිකන් අපතේ යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පටන් අරගන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඒ ලිඛිත ප්‍රශ්න සම්බන්ධනොත් අපි ලියන්නගෙන ප්‍රශ්න ඉදිරිපත් කරනගෙන නම් අපේක්ෂා කරන්නේ නිර්නාමිකව ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සමහර විටක තොරතුරු අවශ්‍ය නම් මම ඉල්ලීමක් කරනවා. මෙන්න මේ මේ තොරතුරු මේ ප්‍රශ්න විසඳීමට අවශ්‍යයි කියලා ඒතරතුරු ලැබුණොත් අපි සාකච්ඡාවට ගන්නවා නැත්නම් අපි මේ ප්‍රශ්න අවලංගු ප්‍රශ්න විදියට සලකනවා. ඒ අතරවාරයේදී මේ අර කියපු විදියට ආයතන විවස්ථා කමඨහන් සා ශිල්පිලිබඳව ප්‍රශ්න තියෙනවා ඒ දෙකටම අපි මයික් එකක් පිළියෙල කරලා දීලා තියෙනවා. ඒ මයික් එකට කතා කරන එක ඇත්තටම මේ වාර්තාගත වුණාට පස්සේ මේ වැඩසටහන පිළිබඳව ඒ තොරතුරු අහන ඇත්තන්ගේ අහිංසක ඉල්ලීමක් ඒගොල්ල කියනවා ස්වාමීන් වහන්සේගේ උත්තරේ නෙවෙයි අහන ප්‍රශ්නෙත් අපිට වාර්තා වෙන්න ඕන තමයි හොඳ කියලා ඒ නිසා අපි මයික් එකක් දීලා තියෙනවා කාට හරි කතා කරන්න ඕන නම් අතේ සීමේ සංඥාවක් කරන්න. එතකොට අපිට ඒ අදාළ කෙනාට මේ මයික් එක ලබා දෙන්න පුළුවන්. ඒක දැනට නිෂ්ක්‍රිය කරලා තියෙන්නේ. ඒ බොත්තම දේශරයක් ඉස්සරහට තද කරනකොට ඒකට පොඩ්ඩක් තට්ටු කරොත් දැනගන්න පුළුවන් සද්දේ එනවයි කියලා FM මයික් එක නිසා ඒක වයර් එකක් නැහැ. ඒ නිසා Taman අතට මයික් එක ආවට පස්සේ ඒක ක්‍රියාවත් කරගන්න එකත් ඒ වගේ මම දැන් කතා කරනකොට ඒ මයික් එකත් එක්ක තියෙන දුර සහ ඒ කෝණය ඇතුව කතා කරුවොත් විතරයි කතා සද්ද පිරිසුදු වෙන්නේ නැත්නම් කතා සද්ද පුපුරන ගන්නවා. ඇහෙන්නේ නැතුව යනවා. එතකොට sannivedana වෙන්නේ නැහැ. ඉතින් මේක සමහරුන්ට හරිය කරදරයක්. මේ මයික් එක ක්‍රියාවත් කරන එකත් මයික් එකට කතා කරන එකත් කතා කරනකොට හරිය ඒ පරතරය තියාගෙන කතා කරන එකත්. ඉතින් ඒක පිළිබඳව වෙන පෞද්ගලික අපහසුතාවය පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් ඉල්ලීම කරනවා හැකි තාක් දුරට ඒ මයික් එකට කතා කරන්න වාර්තාගත වීමේ පහසුව සඳහා. ඉතින් මේ ටික තමයි අලුතෙන් මේ වගේ වැඩපිළිවෙලට අවිල සම්බන්ධ වෙන කෙනෙක් වශයෙන් මතක් කරලා දෙන්න තියෙන්නේ පරණ අයට මතක් කිරීමක් වශයෙන්. ඉතින් ඒ සඳහා මේ වෙලා ගත ඇති කියලා මම හිතනවා. ඒ අනුව අපි සතිವಾರය ආරම්භ කිරීමේ වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අපි රජී මහත්තයාගෙන් කර්ණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ප්‍රහම්දුනි සක්මන සඳහා වෙනත් බිමක් නොගෙන වැලිමලුවක්ම තෝරා ගැනීමට හේතුව පැහැදිලි කර දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ සක්මන සඳහා පිළිපැදිය යුතු නිවැරදි ඉරියව් සහ ඇවිදීමේ වේගය පැහැදිලි කර දෙන්න. තුන සක්මනින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් පැහැදිලි කර දෙන්න. ඔය මේක සක්මන සඳහා වැලිමලුවක් විතරක් නෙවෙයි මේ පහු වෙනකොට ඕනම තැනක් පාවිච්චි කරගන්න පුළුවන්. නමුත් ආධුනිකයෙකුට ප්‍රශස්ත මේක වැලි මළුව ඒක තනි පොලවක් වෙන්න ඕනේ. වංගු නැති පාරක් වෙන්න ඕනේ. පියවර 30ක් විතර තියාගන්න එක දිගට පුළුවන් නම් ඒක තමයි ප්‍රශස්තම. ඉතින් ඒක නැත්තම් අපි මේ ගේ ඇතුලේ මේ මොනවාද ලනු පැදුරක් පාවිච්චි කරනවා. එහෙම නැත්තම් සාමාන්‍ය පොළවේ පාවිච්චි කරන නැත්තම් තන නිල්ලක් පාවිච්චි කරනවා. එනතන් තාර පාරක් පේමන්ට් එකක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා අරක හොඳම ඒ මොකද ඒකේ පය තියෙනකොට පය හැඩයට පොළොව සකස් වෙනවා. වෙනම කිසිම පොළොවක ඒ වැල්ල වගේ එරා බෑලා මුළු කකුලේ ලේ වකෙත් එක්ක සම්බාහනය කරන්නේ නැහැ. අනික හැමතැනම පොළොව පට්ටල ඒක නිසා ඒක තිබ්බට පස්සේ පොළවේ හැමදම තැලෙන ටික විතරයි තැලෙන්නේ. වැලි වැලි මළුවේම නැහැ. වැලි මළුවේ ඇවිදිනකොට කකුල හැමතැනම කිචි කැවෙනවා. ඒත් ඒක ලොකු ලාභයක්. ඒක අපි මේ දිනුවත් එක්ක සදාචාරයත් එක්ක අහිමි කරගත්ත විශාල පාඩුවක් නිසාද ඔක්කොටම රොමැටික් පේන්ස්. ඔක්කොටම කොන්දේ අමාරු. ඔක්කොටම ලෙඩ රෝග රාශියක් තියෙනවා. පයින් ඇවිදින්නෙත් නෑ. ඇවිදිනකොට මේ ලාඩම් ගහලා නෙදීනේ. ඉතින් ලාඩම් ගහන නිසා විවේක ලැබෙන්නේ නෑ. මම කියන්නේ පොළොවේ ඇවිදින්න ලයිසන් නෑ දැන් හදන කට්ටිය. කාටවත් බෑ බිම ඇවිදින්න. ඉතින් එතකොට මේ භාවනා වැඩ කරන්න බෑ. ඒ නිසා අපි නිකන් මේ මේ ආවට පස්සේ ලාඩම් ගලවලා නාසනු ගලවලා නිකන් සාමාන්‍ය පුරුදු කරනවා. ඒක නිසා මම දැක්කා කොළඹ හදලා තියෙනවා දිගට වැලි මලු එක එක්කත් නෑ ඔක්කොම ලාඩම් ගහපු කට්ටිය යන්නේ ඒකේ. එක එකටවත් දන්නේ නෑ මෙච්චර මහන්සිලා හදපු වැලි මලුවේ පයින් ඇවිදින්න. ඒ තරම්ම අපි සුද්ධ වෙලා. ඉතින් වැඩේ සුද්ධයි. නමුත් වැලිමලි වැවිදලා බලන කොච්චර වෙනසක් ඇති කරනවද කියලා. ඒක වෙන හාස්කමක් නැහැ. අපේ අත්තම්මල මුත්තම්මල කරපු දේ. ඉතින් අපිට දැන් ඒ තරම්ම යුව නුහුරු වෙලා, නොපුරුදු වෙලා ඒකට බුදුබණ ඕනේ ආපහු වැල්ලට බසක්. අහිංසා කරලා බලන්න බලපුවහම Tamanටම තේරෙයි. දෙවෙනි තුන්වෙනි කොටස් සඳහා මේ කමඨහන් භාවනාවේදී විස්තර කතාවේදී සක්කොණ පිළිබඳව කියලා දීලා තියෙනවා. අන්න ඒ ටික බලලා යම් ප්‍රමාණයක් සක්මන් කරාද ඒකේ අත්දැකීම් මට කියනවනම් ඒ ටික තව දිනු කරන්න හැටි කියත හැකි. ආයසරයක් මුලම තොරතුරු කියන්න වෙලාව ගන්න එක මං හිතන්නේ වැඩක් තියෙනවා කියලා. එනිසා මේ ප්‍රශ්න කරුගෙන් මං ඉල්ලා හිටිනවා ඊයේ ඒ ලබලා දෙන්න ඉච්ච තොරතුරු අනුව හිතට යන්න පොඩ්ඩක් හරි සක්මන් කරාද ඒකට මොකද්ද අත්දැක්කේ? අන්න ඒ ටිකත් එක්කනම් දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගන්න පුළුවන්. ඒ පැත්තේ තොරතුරු පොඩ්ඩක්වත් නැතුව මුල ඉඳලම කැමති නම් ආයසරයක් මුල් කමඨහන් දේශනාවට අහුම්කම් දෙන්න ඉල්ලීමක් කරන්න. එතකොට තමයි දැනගන්න පුළුවන්. මූලික ටිකේ අරගෙන ක්‍රියාවත් වුණාට පස්සේ තමයි පළවෙනි බේත් පන්තිය බීලා ගුණාගුණ කිව්වට පස්සේ තමයි දෙවෙනි බේත් තුඬුව ලියන්නේ. එහෙම නැත්නම් දෙවෙනි බේත් තුඬුව පළවෙනි දවසේම ලියලා දෙන්න විදියක් නැහැ. නිසා එක්ක කියලා කරලා ගුණාගුණ මට කියන්නේ. එහෙම නැත්නම් මූලික උපදේශ ටික අහන එක තමයි මේ වෙලාවේ හැදෙන වඩාත්ම ඥානාන්විත. නිසා මේ ප්‍රශ්න කරුව ඇත්තටම මේක සීඩුවෙන් දැනගන්න කැමති නම් මට තොරතුරු ලබලා දෙන්න. නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අර ස්වාමීන් වහන්සේ තුන්වන් සර්ණයි මම ආධුනිකයෙක් මින් පරයන්කේ සිට මම දැන් මෙතන යනුවෙන් කිරීමට උත්සාහ ගත්ෙමි. නමුත් විවිධ සිතිවිලි ඊට අවස්ථාව ලබා නොදුනි. තද නිදිමත ගතියද තදින්ම බාධා කරන ලදී. මේ උදෑසනම පිවිදුන නිසා වූවක් දැයි නොදනිමි. භාවනාව මාහට භව්‍ය නොවේයයි තද බියක් දැනේ. අනුකම්පා කර උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔය අතර මේක කියවෙනවා හිතවිලි බහුලකම කියන වේගයේ වැඩිකම, නිජමත කියන කියන වේගයේ අඩුකම, ඒ වගේම සැකේ. ඉතින් මේව දැනගන්න තමයි අපි අර වගේ මම දැන් මෙතන කියන අවදාසීන අරමුණක් දාන්නේ. එතකොට හිතේ පැනනගෙන කෙලෙස් මේ පැන නගිනකොට දාලා දුවන එක නෙමෙයි තියෙන්නේ. සමහර වෙලාවට මගේ හිත ඕනට වැඩිය කලබල වෙනවා. සමහරට ඕනට වැඩිය සීතල වෙනවා. සමහරට සැක කරනවා. ඉතින් මේ කොච්චර කලබල වුණත් එහෙම නැත්නම් හිත හිතවිලි දිව්වත් නැවත මම දැන් මෙතෙන්ට ගන්න තියෙන හැකියාව නැති කරන්නේ නැහැ හිතවිලි වලින්. කොච්චර නිින්ද ගියත් නිින්දෙන් පස්සේ නැගිටලා ආයෙත් මම දැන් මෙතෙන්ට කියන තැනට යන්න පුළුවන් කතිය නිින්දෙන් කැඩෙන්නෙත් නැහැ. ඒ වගේම කොච්චර සැක ආවත් මට භාවනා කරන්න බැරි වෙයි මම අභෞවිය කෙනෙක් කියලා ඒ සැකේ ඉවරනට පස්සේ ආයෙත් මම දැන් මෙතන කියන තැනට යන්න පුළුවන් නම් ඒ ඔය හිතවිල්ලකින් වේදනාවකින් නිදිමතකින් සැකයකින් මොනම බාධාවක්වත් වෙලා නැහැ. ඒ නිසා පළවෙනි දවසේදීම අපට උගාක් නూరు නුපුරු දෙයකට හිත යොදන වෙලාවේ ලොකු ප්‍රතිඵල ලබන්න බැරි වෙයි. නමුත් නැවත නැවතත් කරලා බලන්න එක පරියන්කයකදී එක සැරයක්වත් එක චිත්තක්ෂණයක්වත් මේ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට නංව ගන්න බැරිද? හිත තියාගන්න බැරිද? බැරි නම් අභව්‍යයි. නැවත නැවත වැටුණට කමන්නේ නැගිටවලා ආයෙ තියාගන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒකට තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා උත්සාහ කරලා බලන්න මේ එකවරම ප්‍රතිඵල ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ වගේම අවිෂෙන හිත තියෙනවනම් නිදිමත හිත තියෙනවනම් ඉතින් දෙකෙන් සම්බර වෙලා තියෙන්නේ. බලන්න මැදිහත් කොච්චර නැවත නැවත යෙදීමෙන් එnde end end ඒ වර්තමානයේ එළඹ සිටි නැත්නම් මම දැන් මෙතන මෙතන කියන මොහොතට වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ කියලා ඒ නිසා ඉවසලා ඉස්සරහට යන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදී හුස්ම ගැන නොසිතා සිත ඇතුළට වරන් ඇතුලේ ඇඟගෙන ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටීමෙන් සවන් දුනි. එසේ බලා සිටුනියේ භාග ආකාරයට දිස්වන ඇඟ වටේද කරුණාවෙන්නේ පැහැදිලි කර දෙනසේක්වා. ඇත්තට මට මොනවක්වත් කියන්න බෑ. Tamanට වෙච්ච දේ මොකද්ද කියලා කියනවනම් ඒක පිළිබඳව මගේ අදහස් දක්වන්න පුළුවන්. එහෙම මම දැන් මෙතනilla බලහිනකොට වැටෙන්නේ මොකද්ද කියන එක කියනවා මිස මගෙන් ඇහුවට ඇත්තට මම ඒකක් දකින්නව නෙවෙයි. ඒ නිසා නැවතතරක් මේ ප්‍රශ්න කියවන්න බෑනේ. ඒක සමහරලාට වචන අපිට අහු නැද්ද දන්නේ. ඒකම කියවන්න අපවසරයක්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදී හුස්ම ගැන නොසිතා සිත ඇතුළට වරහන් ඇතුළේ තියෙන ඇඟගෙන ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටන මෙන් සවන් දුනි. එසේ බලා සිටින බලා සිටින මෙන් සවන් දුනි. ඒ කියන්නේ අර හඬපටේට ආපු එකම හිතන්නේ. ඒකේ මට ඒ දේ ඇහුණයි කියන එක. එසේ බලා සිටිනේ හුඹහක් ආකාරයට දිස්සන ඇඟ වටේද කරුණාවෙන් මේ පැහැදිලි කරගන්න. නෑ මේ දෙවෙනි වාක්‍ය මොනම අර්ථයක්වත් නැහැ. සිංහලද ඉංග්‍රීසිද සංස්කෘතද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වාක්‍ය හොඳට නැවත කියවන්න. එසේ බලා සිටීමට දකින්නේ උඹහක් වගේ ඇඟ වටේද කියලා අහනවා. ඉතින් මේ මම දැකපු එකක් දහන්නේ ඒක නා දැකපු එකක්ද කියලා ඒ වාක්‍ය තුනකින් කියනවනේ. මම මේ ඉන්නකොට මට මෙහෙම පෙනුණා. මට මේ පේන එක මෙහෙම හිතුණා කියනවනම් මට හිතා ගන්න පුළුවන්. ඒ දෙවෙනි අන්තිමට ලියලා තියෙන වාක්‍ය ව්‍යාකරණේ වැරදි. තනිවේදනය වෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා විවේකීව ඒ වාක්‍ය ආයෙ ඉදිරිපත් කරන්න. නැත්තම් මෙතනදී ඉදිරිපත් කරන්න. එහෙම හිටියද ඉස්සලා කියලා දෙන ඇහුණා කියලානේ. ඇහිදි බැලුවද බලනකොට මම දැන් මෙතන ගන්න හිත ඇතුලට ආවද ආවට පස්සේ මට පෙනුනේ මොනවද කියලා වාක්‍ය තුන වෙන වෙනම ලිව්වනම් සමහරලාට තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මේ හිතලා කියන්නේ ඒ නිසා මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරන්න කැමති නම් දැන් ඉදිරිපත් ගන්න නැත්නම් කරුණා කරලා ආයෙත් දවසක ධර්ම සාකච්ඡාවට ඒක පිරිසුදු කරලා ලියන්න. අහන කෙනාගෙන් අපේක්ෂා කරන්න එපා. Taman දැකපු දේ නිවැරදිව ඉදිරිපත් කරුවේ නැත්නම් මෙතින් නඩුව ගන්න නඩුව අහක දාලා ඊගා නඩුවට යනවා. ගෞණීය ස්වාමින් වහන්සේ මෙවන් භාවනාමය වැඩසටහනක පළමු අත්දැකීම මේ වේ. පරයන්ක භාවනාවේ නිරත වන විට සිත සමාධිගත කර ගැනීම මාහට ඉතා අපහසුය. මොහොතින් මොහොත සිත වෙනත් අරමුණු කරා ඇදී යයි. සිත සමාධිගත කර ගැනීමට උපදෙස් පතමි. එමෙන්ම මෙසේ සිත වෙනස් අරමුණු කරා යෑමෙන් මාහට පව් සිදු වෙනවාද? නෑ ඇත්තටම අපි සමාධිගත කිරීමක් පිළිබඳ කිසිම වචනයක්වත් ඊයේ ඉඳලා අද වෙනකන් කියලා නෑ. කියන්නෙත් නෑ. මේ භාවනා තියෙන සතිය වඩණ්ඩයි. සතියෙන් පෙන්ලා දෙන්න හදන්නේ හිත විවිධ අරමුණු ගන්නවා කියන එක තමයි. ඉතින් අරමුණු ගන්නවා කියලා දැනීම පව් කියලා හිතනවා නම් ඒක අකුසල කර්මයක් කියලා හිතනවා නම් Eh, ඉතින් ඒ කියන්නේ gederin ගෙනාපු විශාල අදහස් වගේ එක ගිලිලා මුන්නම දෙයකටවත් අලුත් හිතක් නැහැ. ඒ නිසා බලනකොට හිත පිටපයින්නවා කියලා විනිශ්චය වලින් තොරව වාර්තාකරනද ඒක තමයි අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න නම් මේ අනිත්‍ය කියන්නේ පවද්ද අනිතර කියන්නේ අකුසල කර්මයක්ද කියලා පටන් අරගත්තොත් eh, කවදාකවත් අපිට හම්බ වෙන්නේ ධර්මයේ දිහාවට ධර්ම කෞරුවක් ඇති කරගන්න. අර gederin ගෙනාපු අදහස් වගේ තමයි මරව මර කන්නේ. නිසා හොඳට මම කියනවාට මුලින් දීපු සත්කාර තුන ගැන හිතන්න. මෙහෙන් දීලා තියෙන නීති පද්ධතිය නැවත අහුම්කම් දෙන්න. කමටහම් බනට හොඳට අහුම්කම් දෙන්න. සිල්පද ගැන දැනගන්න. ඔය gedirin කෙනාපු දේවල් කොහොම කරත් තරන්දි තරන්දි හිතේ තියෙනවා. එව්වත් එක කරන්න ගියාම අපි 40ක් කරනවා 42000කට යන්නේ. මම බලන්නේ මේ 40ම එක ට්‍රැක් එකකට ගන්න එක පාරකට දාන්න ඒකයි මේ කියන්නේ කමටහන් දේශනාවේ කිසිම තැනක සමාධියක් පිළිබඳව මතක් කරලා නැහැ. ඒකේ තියෙන්නේ වෙන දේ වෙන හැටියට වාර්තා කිරීමේ සතිය. ඉතින් එහෙම කෙබෙලත් වාර්තා කරලත් ඒක අකුසලයක්ද කියලා අහනවා. ඒක මේ පවද්ද කියලා අහන තරමටම අපි මේ ධර්මයේ දිහා පටලවාගෙන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පටලවාගත් එක දැනුම අත්දකින්නදී බාධා කරගන්න එපා. ඒක අපි සාධක කරගෙන ඉදිරියට යන්න තියෙනවා. ඒක නිසා මේක දිගට මේ විදිහට කරන්ඩ කෙසේ නමුත් ඒ මුල් බණපටියට නැවත අහන්න අවස්ථාවක් දෙනවා නම් හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී කයේ ක්‍රියාකාරීත්වය බලන සැටි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. කයේ ක්‍රියාකාරීත්වය මොකක්වත් බලන්න යන්න එපා. මේ වාඩි වුණාට පස්සේ පේන්නේ මොනවද කියලා කියන්න. මොනක්වත් බලන්න. බලන්න ගිය ගමන් gedirin ගෙන ආපු අදහස් ක්‍රියාත්මක වෙන්නේ. පේන්නේ මොනවද කියන එකයි බලනවා කියන මොනවද එකයි කියන එක භාෂාවේ තියෙන සක්‍රීය සහ අක්‍රීය සකර්මක සහ ආකර්මක යෙදවුමක් නිසා පේන දෙයි බලන දෙයි වෙන් කර ගන්න මම හිතනවා දවස් 3-4 මදි වෙයි ඒ තරම ඒ සියුම් අර්ථ දෙක මේ අපිට කරදර කරනවා මේ භාවනා විදී අපි උනන්දු කරවන්නේ පේන දේ කියන්න කියලා මොනම දෙයක්වත් බලන්න යන්න එපා බලන්න යෑමම භාවනාවට වාසය භාවනාවට මේ අමුක දුරුවා. ඒ නිසා කරුණා කරලා පේන දේ කියන්න. එතකොට නම් අපේ මනුස්සකම මතුවේයි. ආක අරක බලන්න මේක බලන්න යනවා නම් පේන බලන්න යන්න, මැජික් බලන්න යන්න, පික්චර් බලන්න යන්න, කාන්වල් බලන්න යන්න සල්ලි දීපුවම එතකොට පේන්නනවා ඒක. මෙහි මොකක්වත් නැහැ. මෙහි කියන්නේ අද් දෙක වාහන හිත ඇතුළට ගත්තට පස්සේ පේන දේ කියනවායි කියන එක මම නැවතත් කියනවා. බලන දේ සහ පේන දේ අතර වෙනස තේරුම් ගන්නේ පුළුවන්කමක් තියෙනවා නම් ඒක මුළු මේ මුළු වැඩමුළුවේම ප්‍රධාන සාර්ථකත්වයේ. නමුත් සාධාරණයි මේ වැඩමුළුව ඉවර වුණත් පේන දේ මොකද්ද බලන දේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට දොස් කියන දෙයක් නැහැ. නමුත් පැහැදිලිව මම ප්‍රකාශ කරනවා අපේ භාවනාවේදී කරන්නේ අපි පේන දේ බලන එක මිසක් අරවල දේ බලන්න මේ දේ බලන්න යන එක නෙවෙයි. නිසා ඒ ටික මූලික පිරිසුදු කරගන්න. එතකොට දැනට ඉන්න තැනේ දෝෂයක් නැති බව තේරෙයි. පොත් කියවීමේදී බණ ඇසීමේ ආදීදීද අවධානයේ ආශ්වාස ප්‍රශ්වාසයට යොමු වීම තරමක් අපහසුාවක් වුවද දිගටම එයට යොමු වෙමි. අවහන්සේගේ අවවාදය ලබා දෙන මෙන් ලබා දෙනසේක්වා. බලෙන් හුස්ම ගැනීම නිසා සිදුවන්නේද? දැන් මේකෙදී අපි පොත් කියවීම කරන්නත් එපා බණ කියන වෙලාවේදී භාවනා කරන්න යන්නත් එපා උත්සාහ කරලා බලන්න කිසිම වැඩක් කරන්න නැති වෙලාවක අහන්නෙත් නැහැ කියවන්නෙත් නැති වෙලාවේ හුස්මට හිත යොදපුවාම කියන පරියන්කේදී Tamanට හුස්ම පේන හැටි ඒ ඊට ඒක තේරුණාට පස්සේ තමයි ඒකත් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ ඒ හුස්ම පොතක් කියනකොට මොකද වෙන්නේ බණක් අහනකොට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් වෙන්නේ ඒත් මේ පේනදී බලන්න යන්නේ ඒක නෙවෙයි නිසා අපි ඉස්සල්ලාම බලමු සීළු වැඩ බහා තබලා පොත් කියවිල බහා තබලා බණහන වෙලාවත් පැත්තක තියලා පරියන්කයට යන වෙලාවේදී මුළු හදින්ම දෝතිම්ම මේ හුස්ම ගැන විතරක් බලන වෙලාවේ හුස්ම පේන හැටි කිව්වොත් අන්න එතනilla ඕන තරම් ඉදිරියට යන්න පුළුවන්. ඊට එහා තියෙන සංකීර්ණ ප්‍රශ්න වලින් පටන් අරගත්තොත් අපි අර පටන් ගන්න එක අව탁සීරු කෙරුවා වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න පරියංක භාවනාව කියලා කියන්නේ මේ සීළු වැඩ බහා තැබීමක්. ඒක නිසා ඒ වෙලාවේදී ඒක සුද්ධ කරගන්න තියෙන මේ භාවනා වැඩමුළු අවස්ථාවේදී සංකීර්ණ අවස්ථාවල ආනපන සතිය වඩන්නේ කොහොමද කියන ප්‍රශ්න ගන්න තාම කල් වැඩි. නිසා මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න කරගමුත් කොයි වෙලාවක හරි පොත් කියවීම පැත්තක තියලා බණ ඇහිල්ල පැත්තක තියලා හුස්ම ගැනීම සඳහා පමණක් හුස්ම ගත්තා. එනතම් මුළු හදින්ම වෙන වැඩ බහා තබලා හුස්ම ගන්න වෙලාවේදී මොනවද උනේ කියන එක තමයි මට දැනගන්න ඕනේ කවුරු හරි කැමතිද මන්දා ඒ ටික සභාගත කරන්න. ඒක නම් ලොකු වටිනකමක් තියෙනවා සාකච්ඡාවට. දකුණු පෙනහැල්ලේ උස් පහත් වීම වඩාත් හොඳින් ප්‍රකට වන්නේ නම් එය භාවනා මනසිකාරය කර ගැනීම සුදුසුදයි කරුණාව සිතින් පහදා දෙන සෙක්වා. පිරුවන් සරණයි. මේ මේ වගේ ප්‍රායෝගික කරුණු තියෙනවා නම් යම් ප්‍රමාණයකට අපිට සාකච්ඡාට ගන්න පුළුවන් ඒත් හඳුන්වා දීමක් අඩු ගානේ කරනවා නම් මේක මේ සිද්ධ වෙන්නේ ඉඳගෙන කරනකොටයි හිට ඇවිදිනකොටද කියන එක ඒක සාමාන්‍යයෙන් අහනින් එක්කනට චිත්‍ර කතන්දරේ තේරුම් ගන්න වැදගත් වෙනවා මට මේ පේන්නේ ඉඳගෙන ඉන්නකොටද නැත්නම් ඇවිදිනකොටද නැත්නම් නිදා ගන්නකොටද කියන එක දන්නේ නැහැ ඉතින් හිතා ගන්න වෙනවා එතකොට එහෙනම් මේක මෙහෙම වෙන්න ඇති කියලා කෙසේ නමුත් එතකොට පේනවා හිත ඇතුළට ඇවිල්ලා. කයට ඇවිල්ලා. ඒක නිසා ඒ පරියන්කයක වෙලාව නම් Tamante එක හොඳට ප්‍රසිද්ධව පේනවා නම් ඒක ඉස්සරහින් තියාගන්නවා අපි මූල කර්මස්ථානයේ විදියට. ඒකල බලනවා එක දිගට ඒ වගේ මේ පෙනහැල්ල සිද්ධ වෙන වෙනස්කම් කීයක් මල් මාලයකට මල් ලැබුණා වගේ බලහින්න පුළුවන්ද කියලා. ඒ නිසා ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හොඳයි. නමුත් පසුබිම ඉතිහාසය කියන්නේ නැතුව ඉදිරිපත් කරපු නිසා මම මේ වාක්‍ය ටික කිව්වේ. කෙසේ නමුත් මතක තියාගන්න ප්‍රශ්නට උත්තරේ නම් මේක දිගේ මේ අල්ලාගත්ත පොට දිගේ දිගට යන එක හොඳයි. ගාන්නේ ස්වාමින් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් එක සක්මන් භාවනාව පළමුව වම් පාදයේ තබන විට වම ලෙසද දකුණු පාදයේ තබන විට දකුණ ලෙසද සිතමින් සක්මන් කළේය. ටික වේලාවක් මෙසේ සක්මන් කළ පසු වම දකුණ කියන රටාවකට පාද තැබීම සිදුවිය. එය දැනුනේ සක්මන අවසානයේදී ආපසු හැරීමෙන් පසුයි. එවිට මතක් වුණා එතෙක් වේලා වැරදි ලෙස සිත පාද සමග සම්බන්ධ වී තිබුණ බව. එක් වේලාවකදී සිත අතීතයේ වූ මතකයන් ඔස්සේ දිවයයි. ටික වේලාවකට පසුව සිහියට නැගෙනවා අතීතයට දිව ගියා. ඒ වෙලාවේදී මම දකුණු වශයෙන් පාදවල සතිය පීඩා නොතිබුණු බව. තව වේලාවකදී අනාගතය ඔස්සේ සිත දිව ගියා. සක්මන අතරතුරේදී පැන නගින ගැටලු ඉදිරිපත් කරන්නේ කෙසේද? යම් දෙයක් කිව යුතුයි. මේ ලෙස එහිදී තේරුම් ගත්තා. හේත පරිදිම සතිය නැතිබුණු බව මෙලෙස සිත අතීතයට සහ අනාගතයට යෑම හා සතිය නැතිවීම පිළිබඳ දැන ගැනීමට මට ලැබුණේ මා සමන් දුන් ස්වාමින් වහන්සේගේ වැඩ හඬ පටයකිනි. වරණ ඇතුළේ තියෙන ධර්ම දේශනාවකදී ඉහත ආකාරයට සක්මන් කළ විට පාදයේ කිසියම් ප්‍රදේශයක් පමණක් වැලි පොළව සමග තදින් ගැටෙන බව වේදනාවක් වේදනාවකින් වේදනාවකින් ස්පර්ශ වෙන බව දැනුනි. යටිපතුලේ මහපට ඇඟිල්ලේ සිට විලුඹ ප්‍රදේශයේ පමණක් ස්පර්ශ වෙන බව දැනේ. ගරු ස්වාමින් වහන්සේ මෙම ක්‍රමයේ යම් දෝෂක් තිබේද? එසේ නොමැතිනම් ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනෙමින් කාණික ඉල්ලා සිටිමි. ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ උඩයට යamak තියෙන්නේ ඉස්සල සක්මන කරනකොට සතිය සක්මනේ ඉන්නකොට සතිය පවත්වනකොට සක්මනේ සතිය පිටනකොට වැටහෙන කරුණු කියමන තමයි මේ ප්‍රകൃතිය සක්මනේ හිත පිට ගිය දේවල් දැන ගැනීම හොඳයි ඇත්තටම හොඳයි නමුත් ඒක රචන පිටිපසට යන්න ඕනේ ඒ නිසා මුලට කියන්න පුළුවන් නම් වම තියෙනකොට මට වමේ විලුඹට බර දැනුණා ඊට පස්සේ පිට රාමෝදිගේ ඒක ඉස්සරහ කොට්ටේ දිහාට ගියා ඇඟිලි දිහාට ගියා කියලා ඊට පස්සේ දකුණ තියෙනකොට මෙහෙමයි කියලා ඒ ප්‍රශස්ත විදියට සෞඛ්‍ය සම්පන්න විදියට පය තියෙන වෙලාවේදී පයට හිත ගිය වෙලාවේදී තියෙන අත්දැකීම් ටික හෙලි කරලා ඉවර වෙලයි හිත පිට යන කරුණු අතීතයට යෑම අනාගතයට යෑම ඒ ඒ බවත් මම දැනගත් ආදී වශයෙන් තියෙන දේවල් පස්සේ ඉදිරිපත් කරනවා ඒ නිසා මේ කමඨහං සුද්ධ කිරීම සම්බන්ධයෙන් අපි ඇත්තටම ඒ බුරුමේ ඉන්න කාලේ මට ලැබලා දුන්න කොලයක් අපි පරිවර්තනය කරලා හදලා තියෙනවා ඒ ඒක අපි රිට්‍රීට් uh, ඕගනයිස් කරන සංවිධානය කරන වැඩමුළු ඔක්කොටම ලැබලා තියලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේ වැඩමුළුවේදී අපි ඇත්තට මෙහෙම uh, විශේෂ කෙනෙක් නැහැ uh, වැඩසටහන සංවිධායකයෙක් වශයෙන්. එතකොට මේ අඩුපාඩු ගහනවා. එහෙම නැත්නම් මේ සංවිධානය කරන කෙනා ලව්වා එන්නේ ඉස්සලා කියලා දෙන්න පුළුවන්. භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් ඉදිරිපත් කරන ක්‍රමී ඉතින් ඒකෙදි තමයි අපි කොච්චර විශ්වවිද්‍යාලවල ගිහිල්ලා කොච්චර ප්‍රොෆෙසර් කෙනෙක් යහුවා වුණත් යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේපොල් කියලා තමයි කියන්නේ. පිස්සු ඩබල්. හොඳ පිස්සුව තියෙන්නේ. මොකද හිතේ තියෙන දේවල් කියන මිසක් අහන ප්‍රශ්න දන්නෙත් නැහැ. ප්‍රශ්නට අදාළ උත්තර දෙන්න දන්නෙත් නැහැ. නැත්තම් ඔච්චර නඩු කල්යන්න ඕනේද? නඩු කල්යන්නේ මොකද්ද? අදාළ දේ නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඒක ලේසි වැඩකුත් නෙමෙයි. ඒක හදාගත්තොත් අපේ ජීවිතේ සම්පූර්ණ ව්‍යාකරණ හැදෙනවා. ඒ වගේම මේ ආධ්‍යාත්මය හැදෙනවා. ඒක ලේසි නෑ. විශේෂයෙන් වෙලා තියෙන කට්ටිය නාකි වැඩි. වෙන මොකක්වත් නෙවෙයි. පොඩි පිළිසකට නම් හරියටම කියලා දෙන්න පුළුවන්. මොකද උන් තම් බහ තෝරලා නැහැ. නාකි උනාට පස්සේ නම් කළු ගලේ ගැහුවා. අර පරණ පුරු ආරෙමයි යන්නේ. හැබැයි අපි අරින්නෙත් නැහැ. අපි නාකුණයි කියලා අරින්නේ නැහැ. අපි ආයසරයක් මෙහෙට ගෙනල්ලා තරුණ කරලා කියලා දෙනවා. ඒ නිසා මම බලන්නම් ඒ ඒ පත්‍රිකාවක් මුද්‍රණය කරලා කට්ටියට දෙන්න මම මේ වෙලාවේ මේ ගොඩාක් කාලීනාස්ති නිසා කෙටියෙන් කියන්නම් ඉඳගත්තට පස්සේ Taman ඒ ඉඳ ගන්න වැඩ පිළිවෙල සාර්ථක වුණාද නැද්ද නැත්නම් ඉඳගත්තට පස්සේ හිත ගන්න පුළුවන් වුණාද වර්තමාන මොහොතේ මොනවද පෙනුනේ කියන එකයි මට දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් මට දැනගන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ gederin ගෙනාපුවා මට ඕනෙත් නැහැ. ඒව ඕනෙම නම් රචන පිටිපසට දාන්න. මං වාඩුණා වාඩිලා පස්සේ මම මෙතන මම දැන් මෙතන කියලා බලනවා මට මේ ටික පේනවා. ආස්වාසි මත වෙනකොට මං ආස්වාසි මත වෙනකොට දැනගත්තා මට මෙන්න මේ ටික පේනවා. අන්න ඒ ටික කියනවා නම් ওই දවස් හතරේ වැඩේ ඒක විනාඩියෙන් දෙකකින් කරතයි. ඒ කරතයි මොකද මම දන්නේ හින්දා. නමුත් ওই ටිකට මේ ඔක්කොම එකතෙන් කරලා ගන්න ওই දවස් හතර පහක් නැති. ඒ නිසා මේ තෙක් වෙලා මං කතා කරේ මේ අදාළ නැති කියන්න මොනවද උත්සාහ කරනවා ප්‍රශ්න කරන්න මොනවද උත්සාහ කරනවා ඒව අදාළ නැහැ. එහෙම නැත්නම් ඒකේ පෙළ ගැස්ම හොඳ නැහැ. ඉතින් ඒක අපි ජීවිතේ ඉස්සලාම මතාවට වෙන්නේ නැති මේ වගේ දෙයකට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකදී නැවතත් ආදුනිකෙක් වෙලා නැවතත් අනුකම්පාවෙන් නැවතත් වැරද්දට සමාව දීලා යනවා මිස යන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒක නිසා අර මම බලාපොරොත්තු වෙනනම් ඉස්සරහට ඒ හැම සංවිධායකයෙකුටම ඒ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව තියෙන කොලේ එnde ඉස්සලා කට්ටියට කියලා දෙන්නේ කියලා. එතකොට ඇත්තටම කියාවි එතකොට නම් මේ භාවනා කරන එක හරි ඇඟට අමාරු වැඩක් කියලා. මොකද ඊගේ හරි තාක්ෂණික කරනවා උගන්වන්න හදන. මෙන්න මේ දෙයට මෙන්න මේ විදිහට බලපන් බලලා මේ පෙනිච්ච දේ කියාපන් කියන එක විතරයි ඒකේ තියෙන්නේ. එතකොට මෙතෙක් අහපු ප්‍රශ්න වල 80%ක්ම ඒ මූලික තොරතුරු නොදැනුවත්කම නිසා වෙලා තියෙන. ඒකට දොස් කියන්න බෑ. මොකද අපි දැනුවත් කරලා තිබුණ නැති නිසා. ඒක නිසා මම බලන්නම්. මේ මූලික පත්‍රිකාව මේ ඉන්න එක්කෙනෙක් එක්කෙනෙක් අතරපත් කරන්න ඒක ලෙවල ඕනනම් ඒකම පැයක් සාකච්ඡා කරමු. ඒක පාඩු නෑ. මොකද හේතුව නැත්තම් මේ මේ හැමදේම කතා කරගෙන ගියාම හරියට වෙලාව නාස්ති වෙනවා. ඒක අරකම පැයක් සාකච්ඡා කරලා දෝෂයක් නෑ. තේමාවකට යන්නේ. ඒක නිසා ඒව එකක්වත් වසංගලා තියෙනව නෙවෙයි අපිට මේ ඒ සංවිධායනය සහ එතන සම්බන්ධීකරණයේ අඩුපාඩුකම්. නමුත් ඒක සම්පාදනය කරගන්න පුළුවන්. අපි බලමු දවස් දෙකක් ඇතුළත ඉක්මනට ඒ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ කොල්ල ටිකක් හැම එකන අතරටමපත් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ පාරයන්ක භාවනාව ගරු ස්වාමීන් වහන්සේ එක පැයක පමණ සක්මන් භාවනාවකට පසුව පරයන්ක භාවනාව සඳහා ගියමි. කය තුලට සිතගෙන ඒමට සක්මනේදී යටිපතුල් වලට දැනුණු වේදනාව උපයෝගී කරගත්තා. මధుරෙක් දෂ්ට කිරීමේදී වේදනාව දැනුණා. පරිසරයේ ශබ්ද ඇසුනේ කන ආශ්‍රිතව වනාංගිතේ තුලින් ලෙස තේරුම් ගත්තා. මෙහිදී සියුම් හුස්ම රැල්ල එක්වතාවක් දෙවතාවක් පමණ ග්‍රායාසෙන් සතිමත්ව ආශ්වාස හා ප්‍රශ්වාස ලෙස දැනෙන අතර එක්වර හුස්ම දැනුවත් භාවයකින් වැඩි වශයෙන් පසුව සිදුවේ. පරයන්ක භාවනාවේදී සිරුර අසමබරතාවයෙන් ගිලිහි ගොස් පිටපසට හෝ ඉදිරියට වැටේ. නින්ද යාමක් ලෙසද සිතුනි. මේ භාවනාව කරගෙන යන විට යම්කිසි තාලයකට කාලයකට පසුව දිගින් දිගටම සිදුවේ. ආශ්වාස වාත ධාරාව ප්‍රබල ලෙස සිසිලක් සමග දැනෙනි. නමුත් ප්‍රශ්වාස වාත ධාරාව ආශ්වාස ධාරාවට වඩා උණුසුම් යයි සිද්ධනේ. ආශ්වාසයේ සෑම විටම එක් නාස්පුඩුවකින් පමණක් සිදුවනු දැනේ. ප්‍රශ්වාසයේදී එක් පුඩුවකින් වැඩි වශයෙන්ද අනෙක් අඩු බවද දැනේ. ආශ්වාස වාත ධාරාව ක්‍රමෙන් පටු වී නාසය තුළ යම් ස්ථානයක් සීතල වන බව දැනේ. වෙනත් පිටක පරයන්කේ සිටන විට පෙර දැනුණු සිසිල සිසිල නාස්පුඩුව මාරු වී ඇති බව දැනේ. එක් විටක ආශ්වාසයේ ප්‍රබල වන පුඩුව තවත් විටක අඩු වන අටු වාත ධාරාවක් ලබා ගනී. මේ දැනුනේ එකම පරයන්ක භාවනාවේ සිටීමේදී නෙවෙයි. මధుරන් වැසූ විට මෝනෙන් වේදනාවකි. ඒ වේදනාවක කියා සිතින් මෙනෙහි කළේය. සමහර අවස්ථාවලදී එම වේදනාව අමතක වී ගියා දෝ කියා සිතුනි. එවිට නැවත එය දැනිනි. එක් අවස්ථාවකදී පරයන්ක භාවනාවේ සිටන විට පැය එකක් පමණ ශරීරයේ ඊටා කුඩා කාලයකට නොදැනුනි. එකවර ශරීරයේ ගල් වී ඇති ස්වභාවයක් දැනුණු අතර කුමක් කළ යුතුද? ඇස් හැරුණේ ඇයි කියා සිතා නොගත හැකිය. තවත් අවස්ථාවකදී දෙයත් සැහැල්ලු වන බවද කොන්ද පිට උරහිස් පාදවල පේශී ක්‍රමෙන් එකවර ලිහිල් වන බව දැනේ. ඇඟිලි ක්‍රමෙන් දිගහැරේ. වසා තිබෙන තොල් විවර වී ඇති ලෙස දැනේ. නමුත් එසේ නොවේ තිබිනි. පසුව දැනගත්තේ සිරුර ඍජු කාය විලාසයකින් නොපවතින බවයි. ඉන්පසු නැවත කාය ඍජු කරගත්තේ. එෙහිදී වේදනාවක් දැනුන අතර පෙරමෙන් වැඩි වේලාවක් පරයන්කේ සිටීමට නොහැකි විය. ගෞණීය ස්වාමින් වහන්සේ මෙහි ඇති දෝෂ එසේ නොමැතිනම් ඉදිරි පියවරවල් සඳහා උපදෙස් ලබා දෙන මෙන්ද සිදුවේ ඇති සියලු දේවල් වලට හේතු පාදා දෙන මෙන්ද කාර්නිකව ඉල්ලා සිටිමි. මේකේ විස්තර ගොඩක් තියෙනවා. මෙතෙක් ලියපු රචනා ඔක්කොටම වැඩිය භාවනාවට අදාළව කතා කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් භාවනාදී අත්දැකීම එහෙම නැත්නම් ගොනු වීම අත්දැකී ගොනු මේ විදිහට වෙන්න ඇති වෙනව ඇත්තේ. නමුත් අර කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාවේ කියනවා මේ ඔක්කොම පුංචි පුංචි අමාරුකම් ගෙවම් කරලා ගෙවම් කරලා මූණට මූණ දාලා ආනාපානෙ පෙනිච්ච තැන ඉඳලා රචනේ පටන් ගන්නයි කියන්නේ. සාර්ථක වෙච්ච තැන ඉඳලා අදහස මුදුන්පත් වෙච්ච තැන ඉඳලා මූල කර්මස්ථානෙට මුල එකතු වෙච්ච තැන ඉඳලා රචනය ලියන්නේ කියලා. ඒකට කියන්න තියෙන්නේ මම මේ මේ ආස්වාස් ප්‍රසවාසයේ නැත්නම් ආස්වාස් වේලාවේදී ආස්වාස් බව දැනගත්තා. නැත්නම් මම මෙනෙහි කරා මට ආස්වාසේ සිසිලසට මේ විදිහට වැටුණා. ප්‍රස්වාස වේලාදී මම ප්‍රස්වාසි කියලා දැනගත්තා නැත්නම් මෙනෙහි කරා. ඒක ඊට සාපේක්ෂව උණුසුම වැටුණා. ටිකක් වෙලා යනකොට මට මේ වැටෙන වැටෙන තැන්වල මේ මේ වෙනස්කම් වුණා කියලා පුළුවන් තරම් ඒ ආස්වාද ප්‍රස්වාසයේ අස්පනා පිට දකින්නකොට පෙනිච්ච දේවල් ටික හිතපු දේවල්වත් බලන්න බලාපොරොත්තු වෙන දේවල්වත් නෙවෙයි. පෙනිච්ච දේ ටික ලියලා පස්සේ කියත හැකි මට මෙතෙන්ට එන්න ඉස්සලා විනාඩි කීපයක් කයේ වඳුරෝ කන දේවල්, පයේ තියෙන අමාරුකම් දැනিলা තමයි මම මෙතන ගියේ කියලා රචනයේ පස්සට දාන්නේ. ඊට පස්සේ මතුවෙන ඇඟේ වේදනා, හිතවිලි සද්ද විස්තර ඕන තරම් ලියන්න පුළුවන්. පටන් ගන්නකොට හොඳම හොඳ තැනින් හරියටම හරිය තැනින් පටන් අරගෙන ලිව්වොත් ඒ භාවනා දිහා යෝගාවචරයේ බලන ආකල්ප නිසා අනිත් දවසේ ඉඳගන්නෙත් ජයග්‍රාහී හැඟීමකින්. එහෙම නැතු දකින්න දේ කියන්න දන්නෙත් නැත්නම් කියනකොට මොකක්ද ඉස්සෙල්ලා කියන්න ඕනේ ඊගාවේ කියලා දන්නේ නැත්නම් එයාගේ හිතේ තාම සැකේ වික්ෂිප්ත භාවය වැඩ කරනවා. එතකොට භාවනාවට ධෛර්යයක් නෙවෙයි හම්බ වෙන්නේ අන්දාලියේ කැලේක විදින්න ගිහිල්ලා අතන මෙතන හැප්පෙනවා. ඔයක්වත් තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම මේ කියලා දෙන කෙනාගේ තනිකර දෝෂේ. කියලා දෙන එක නම් මේ ටික කියලා දුන්නේ නැත්නම් අනික කාටවත් මේක ගොඩ එන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට ගොඩාක් වෙලා ගන්න ඕනේ. මෙන්න මේ ඇත්ත දැකපු ටික විතරක් කියන්න ආස ඉඳගත්තා නම් මූල කර්මස්ථානයේ බුදු පැතිරිච්චෙනින් පටන් ගන්නවා. සක්මන නම් කියන්න මම දැන් මේ කතා කරන්න හදන සක්මන ගැනයි මෙන්න මෙතනින් තමයි හොඳටම පටන් ගත්ත තැන. එදින්දා වැඩ කරනකොට සතිය පිහිටනවනම් මෙන්න මේ වැඩේ කරද්දී මට සතිය පිහිටියේ මෙන්න මෙහෙමයි සිද්ධ වුනේ කියලා ලියලා ඊට පස්සේ ලියන්න වැරදිච්ච ඒවා, පෙරදිච්ච ඒවා, පිටපාරවල ගියව ඔක්කොම පස්සේ. ඒ නිසා මේ රචනේ හොඳයි. නමුත් මේ මුලින්ම ගොඩාක් වෙලා ආරම් තියෙනවා ආනාපානේ අඳුර ගන්න තැනට නැත්නම් මුලිච්ච කර ගන්න තැනට ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි. මොකද ඒ ටික රචනයේ මුලට දාන්න එපා. මුල පටන් අරගන්න සාර්ථක වෙච්ච තැනකින් මුදුන්පත් වෙච්ච තැනකින් ඉතින් ඒ විදිහට කරනකොට ඊයේ නතර කරපු තැන ඉඳලා භාවනාව අද යනවා. එහෙම නැත්නම් හැමදාම හොද හොද මඩි දානවා වගේ අවුල් වීමක් සිදු වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය පරිමේ වැඩමුළුවක පළවෙනි දවස් දෙක තුනේ ගොඩාක් සිද්ධ වෙනවා මේ දකි බලන්න ඕන තේ දන්නෙත් නැහැ බලලා වාර්තාගත කරන්න ඕන දන්නෙත් නැහැ වාර්තාගත කරන ශෛලිය දන්නෙත් නැහැ ඉතින් ඒකට කාගවත් දෝෂයකට ගන්න එපා ඒ සඳහා අපිට සාකච්ඡා දෙක තුනක් වැය කරන්න වෙයි ඒකට උදව්වක් වෙයි කියලා තමයි මම හිතුවේ ඒ වාර්තා කිරීම සම්බන්ධ පත්‍රිකාව දෙන්නම් හැබැයි මේ පත්‍රිකාව ඒකත් මේ වෙලාවේ කියන්නේ ඒක හදලා තියෙන බුරුම භාවනා ක්‍රමයට. පිම්බීම හැකිලින් බලලා කරුණා කරලා ඒක පටලවා ගන්න එපා. තමන්න පේන එකක් අනුව විස්තර කරන්න ඒක ආදර්ශයකට විතරයි ඒක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වාමින් වහන්සේ ආනාපානයට පිවිසෙන විට ඔළුවේ හැමතැනම ලේ ගමන් කරනවා වගේ සීතලට දැනෙනවා. ඒත් එක්කම විනාඩි ගණනකින් සමාධිය නැති වෙනවා. සමාධිය රඳා පවත්වා ගන්නේ කෙසේද? ඒක අර උගුරේ අමාරු දැනෙනවා ඔක්කොම දැනෙනවා ඇඟ ඇතුලේනේ. ඒ වගේ ඇඟට හිත ආවට පස්සේ ගොඩාක් දේවල් දැනෙනවා. එතකොට ඒ ගුණාවක් නැතුව යනවා. අන්නේ ගුණුව ලබා දීම සඳහා කියනවා එක හුස්මක් එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක විස්තර කතා කරුවා නම් හරි. මේක එකම ආශ්වාසයක විස්තරකත් නැහැ ප්‍රශ්වාස විස්තරකත් නැහැ. උගුරේ ලේ ගමන් කිරීමක් සහ සමාධිය නැතිවීමක් ගැන කතා කරනවා. අනවශ්‍ය කරුණු ගැන ගොඩක් ගොඩක් නෙමෙයි සාමාන්‍ය විස්තර දෙනවා. එක හුස්මක්වත් බලන්න පුළුවන් වුණාද? ආශ්වාසයක් වශයෙන් ප්‍රශ්වාසයක් වශයෙන් ඒක කොහොමද කියලා කිව්වනම් මේට හොඳට මේක සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. නිසා මේ ප්‍රශ්න කරගෙමුත් මම ඉල්ලා හිටිනවා. කැමැතිද සභාගත කරන්න? තමන් මේ දකින්න අතර එක හුස්මක්වත් දැක්කද? ඒකේ වගේ විස්තර කොහොමද කියලා. එහෙමනම් අපිට ඒක සාකච්ඡාවට යන්න ඕනේ. හොඳයි මයික් එක ගවන්නේ. ස්වාමීන් වහන්සේ ඒකේ හුස්ම ටිකක් දැනෙනවා. ඒ දැනෙන අතරේ තමයි එහෙම සිද්ධ වෙන්නේ. දැනවත් එක්කම ඔව් දැනෙනවා. දැනින්දා තමයි නැතුව යන්නේ ආපහු. මට ඕනේ දැනෙන ටික. මම කොහොමද එතකොට දන්නේ මගේ හිත උගුර නෙමෙයි තියෙන්නේ. සමාධිය නැතුව හුස්මේ තියෙන බව දන්නේ කොහොමද? හුස්ම දැනෙනවා. ඒක තමයි මට දැනගන්න ඕනේ. දැනිච්ච බව මම අභියෝග කරන්නේ. මම කියන්නේ මට sannivedanaya කරන්නේ. මෙන්න මෙහෙමයි දැනුනේ කියලා. ඒක ලොකු අභියෝගයක්. දැනෙච්ච නැති එක දන්නව නැහැ කියලා මම අභියෝග කරන්නේ නැහැ. නමුත් මේ දැනෙච්ච දේ මේ තව කෙනෙකුට කියමනදී තමයි අපි ඇත්ත ඇති හැටියට වාර්තා කිරීම කියන මාතෘකාව ඉගෙන ගන්න. කොහොමද මේ දැනෙනවා කියන වචනේ විශේෂණ පද දාලා කියන්න බලන්න. හරි මං කමඩන් සුද්ධ කරන්න අම්මා ඉන්න. නෑ ඕනේ නෑ ඕනේ නෑ. ඒ පෙරකදෝර කවුරුත් ඕනේ මම කෙලින්ම කතා කරනවා විත්තිකාරයත් එක්ක නඩුව. කැමැතිද දැනෙනවා කියන වචනේ තව ටිකක් භාවනා නොකරපු කෙනෙකුට උපදේශ නොලබපු කෙනෙකුට තේරෙන විදිහට කියන්නේ මම මගේ හිත සද්දක නෙවෙයි මගේ හිත උගුර නෙවෙයි මගේ හිත වේදනාවක් නෙවෙයි ආනපානෙම තිබුණා මට මෙන්න මේකයි දැනුනේ කියලා දැනිච්ච දේ ගොඩක් එකපාරකට හයියෙන් හුස්ම වැටෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ආපහු ආයේ ටික වෙලාවකින් නැතුව ගියා. ඒතර අපිට කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසී වේගවත් ගතියක් ඇවිල්ලා වේග නැති වුණා. ඔව්. ඒකවල දැනෙනවා කියන වචනේ තහනම් වචනේ කරන්න වෙනවා උතන. ඒක පාවිච්චි කරන්නේ නැතුව නැවතත් කියන්න බෑ. දැනෙනවා කියන වචනේ කියන්න තහනම්. ඊට කියන්න මට වේගයක් වේගයක් වෙලා වේගෙ නැතුව ගියා. ආස්වාස ප්‍රසවාස දෙකේම මේක සිද්ධ වුණාද නැත්නම් ආස්වාසයට විතරද මේක සිද්ධ වුණේ කියලා අහුවොත් කොහොමද කියන්නේ ආස්වාසයට විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඔය අන්නේ තොරතුරු ටික මම අහන්න නැතුව කියනවයි කියලා කියන එක තමයි අපි මේ භාවනාවේ බලාපොරොත්තු වෙන 150. ඒ කියන්නේ භාවනා කරනකොට මම දැනෙනවා කියන එක සම්පූර්ණ ස්වාධීන දෙයක්. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම දන්න හුඟ දෙනකොට ඒක දැනෙනවා. නමුත් ඒක කියන්න දන්නේ නැතිකම මොකද මේක නිවේනේ අපි සාමාන්‍ය ජීවිතේ. අපේ සාමාන්‍ය ජීවිතේනේ ලාභ සත්කාර තියෙන දේවල් ගැන අපි කතා කරන්නේ. මේ ආනපන බැලුවයි කියලා කිසිම ලාභයක් සත්කාරයක් නැහැනේ. ඒ නිසා ඒ වුණත් ධර්මයේ ගෞරවයෙන් මම ආස්වාස කරනවාදී මට ආස්වාසේ වැටුණා. බලාන ඉන්නකොට ඉන්නකොට ඒක වේගයක් තිබිලා වේගෙ නැතුව ගියා. ඔව් මොනක්වත්ම නැතුව දැනීමක් නැතුව ගියා. ඔව් එතකොට මේිට අමතරව මේ දැකපු පැතිකඩට අමතරව තව මොනවද මේ ආස්වාස් ප්‍රසආසයේටම හිත යොමාගෙන බලාගෙනකොට වැටුනේ. අර නලියන ගතිය තමයි ඒක දැනුනේ. ඒතකොට නලියන ගතිය කියලා කියන්නේ උගුරේ තියෙන එක. නැහැ ඔළුවේ. ඔව් ඒක මේකේ සඳහන් වෙලා තිබුණේ නැහැ නේ. එතකොට ඒ නලියන ගතිය ආස්වාසයේදී සහ ප්‍රස්වාසයේ වෙනස් වෙන එකද නැත්නම් ඒකාකාරී එකද? ආස්වාදී ප්‍රස්වාස දෙකේදීම තව පවතින ඒකාකාරී දෙයක්ද? ඒකාකාරී නෑ. ඒකාකාරී වෙන්නේ නෑ. එතකොට ආස්වාස දෙක විදිහකට ප්‍රසවාසික විදිහට වෙන් කරන්න පුළුවන්. ඔව්. මොකද්ද වෙනස? වෙන් කරන්න පුළුවන් නම් ආස්වාදයේ මෙන්න මේ විදිහට නලියන්නේ ප්‍රසාදයේ මෙහෙම නලියන්නේ කියලා තව කෙනෙකුට කියන්න තරම් මේක වචනෙට දාන්න තරම් සංනිවේදනය කරන්න තරම් ප්‍රකාශ කරන්න තරම් අල්ලන්න ඕනේ නිකන් ඇවිල්ලා ගියාට බෑ එතකොට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි කියනවා පේනවනම් යමක් අපි ඒක උත්සාහ කියන්න උත්සාහ කිරීමෙන් තමයි දැකීම තහවුරු කරන්නේ. හොඳයි මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් මේ විදිහට තමන් මේ මේ ඉදිරිපත් වෙලා උත්තර දෙන්න යාම නිසා අනිත් දවසේ භාවනාවට ගියොත් බලන්න ඕනේ මොකද්ද කියලා දැන් තේරෙනවා. දැන් නැත්තම් මේ කතාව නිසා අවුල් වෙනවා. නෑ තේරෙන්නේ නෑ. ඒ කියන්නේ ඊගාදාසර ගියාම මොකද්ද වාර්තා කරන්න ඕනේ කියන එක තේරෙනවද? නෑ ඒක තමයි දැනගන්න ඕනේ. ඒක තමයි ආශාසය බලනකොට බලන්න ප්‍රසවාසයේ නැති සද්ද නැති වේදනාවක් නැති ආශාසයේ ලක්ෂණ මොනවද තියෙන්නේ නැත්නම් මං ආශාසයේ ඉන්න බව දන්නේ කොහොමද ඒකට අපිට කියන්න මත ප්‍රසවාසයට යනවනේ ඒතර බලන්න ප්‍රසවාසයේදී මොනවද දකින්නේ ඒකට ආශාසයේ එකමද දකින්නේ ප්‍රසවාසයේ නැත්නම් වෙනස්ද ආන්නේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් මං ආශාසලාදී ආශාසය කියලා මෙනෙහි කර නැත්නම් දැනගත්තමට ආශාසයේදී මෙන්න මේ ටික වැටුණා ප්‍රසවාස වෙලාදී මම ප්‍රසවාසය කියලා මෙනෙහි කරා නැත්නම් දැනගත්ත මට මේ ටික වැටුණා කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් ඒ නැතිනම් භාවනා ඉතුරු ටික කියලා දෙනවා කියන එක ඉතාමත්ම සරලයි. මේකේ කිසිම කෙනෙකුට මේක නොවැටෙනවයි කියලා මම අභියෝග කරන්නේ නැහැ. වැටුණාට කියන්න දන්නේ සිකම තියෙනවා. ඉතින් ඒකත් ඒකේ වගකීම ඒකේ බරපතලකම් පෙන්වන්නේ කියන්න දන්නේ නැතිකමේ දෝෂේ ගුරුවරයාගේ දෝෂය. ඒ කියලා දීපු නැතිකමේ දෝෂයක් තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක කියලා දිදී බබෙකුට බබෙකුට නෙවෙයි. වැඩි මහල් කෙනෙකුට දෙවෙනි භාෂාව උගන්වනකොට පළවෙනි භාෂාව අපිට ඇඟට නොදැනෙන ඉගෙනෙන්නේ දෙවෙනි භාෂාව උගන්වන්න ගියාම ළඟ තියාන කොච්චර වැඩි මහල් වුණත් කියලා දෙන්න එපා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට අරමුණට හිත ආවද කියලා දන්නේ නැහනේ. ඒක නිසා ආවනම් ඒ නම කියලා මෙනෙහි කරන්න. ආස්වාසිය වැටුණා නම් ආස්වාසිය මෙනෙහි කරන්න නැත්නම් දැනගන්න. ඊට පස්සේ බලන්න මොනවද පේන්නේ? පේන්නේ මොනවද? මේ ආස්වාසයේමයි ප්‍රස්වාසයේ නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න මොකද්ද කියලා මේක ප්‍රකාශ කරපු ගමන් සම්පූර්ණ ඔපරේෂන් එකට ලෙඩා සීනති කරලා කපලා ඒ ලෙඩ තියෙන කැල්ල දැක්කවා ඒක අයින් කරලා මහනවයි කියන කෝනේ මත් කඩකාරයෙකුට කරතයි ඒකට දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ අවශ්‍ය වෙලා තියෙන ඒක දැනගෙන සුද්ධ කරනකම් විෂ බීජ නැති පරිසරයක ඉන්න තමයි ඔය දොස්තර විභාගේ උගන්වන්නේ ඊටපස්සේ ගෑල්ල මාව සේතුන් කිව්වේ මස් කඩේ ඉන්න මිනිස්සු දැම්ම තියටර් එකට තියටර් එකේ මිනිස්සු දැම්ම මස් කඩේට. ඒ টොප් එකට ගියා ඔපරේෂන්. එනිසා මේක සුද්ධ කරගන්න ගයි ප්‍රශ්නේ. ඒක නිසා අපි මුලින් මුලින් ප්‍රශ්න කරුවන් මම සමාජලට කතා කරන වචන නිසා බැන්න වගේ පේනවා ඇති. නමුත් ඒකේ මට බැන ගන්නයි වෙන්නේ මට. ඒ මොකද මූලික තොරතුරු නොදීනේ අපි මේ මේ චෝදනා කරන්නේ. නමුත් මේ වගේ කවුරු ඉදිරිපත් වෙනවා නම් මම බොහොම අගය කරනවා. එතකොට පුළුවන් ඒක පොඩ්ඩක් ක්‍රියාකාරීව පෙන්ලා දෙන්න මෙන්න මේකයි මම මේක භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක ඉස්සර Taman දකින්න දැකලා කමටහන් සුද්ධ කරන වෙලාවේදී ඔය gedirin ගෙනාපු ඔළුවේ තියෙන දේවල් බලන්න යන්න එපා. ඒවා මට වග කියන්න බෑ. නමුත් මේ මූල කර්මස්ථානයත් එක්ක කොහොමද තන්නිවේදනේ කොහොමද මූණට මූණ දාලා ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ යනුවෙන් භාවනා කිරීමද ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් නැවත භාවනා කිරීමද වඩාත්ම සුදුසු වන්නේ යන්න පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. තවද පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් සිත මුළු ශරීරය පුරාම පැවැත්විය යුතුයද? නැතිනම් හුස්මෙහි පමණක් පැවැත්විය යුතුයද? යන්නත් පහදා දෙනෙමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මේක සරලයි උත්තර දෙන්න තියෙන ක්‍රමේ නම් මට මේ ප්‍රශ්නකරු ඉදිරිපත් වෙනවා නම් එක සැරයක්වත් මේ දේ කරාද පියවර කීපයක් තිබ්බද නැත්නම් හුස්ම ගත්තද මොනවද වැටුනේ කියලා මට පොඩ්ඩක් කියන්න මේ මේ ප්‍රශ්නකරු කැමති ඉදිරිපත් වෙන්න එහෙම නැත්නම් මට මට කතා කරන්න පුළුවන් නමුත් මම දන්නවා කවදාවත් sannivedane වෙන්නේ නැහැ එක සැරයක්වත් ඉඳගෙන මම දැන් මෙතෙන්ද හිත ගත්තද එක සැරයක්වත් ආනාපානි කෙරුවද කියන එක මේ ප්‍රශ්නකරු කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න. උදේට ඒ අත්දැකීම හරහා විතරයි මට කියලා දෙන්න දන්නේ. අනික් කඩේ මම මූලික උපදේශ වල දීලා තියෙනවා. මට උනම් ආයෙත් ඒකම නැවත කිවතයි. නැවත ඒක හරි වෙහෙසක්. නිසා කැමති නැද්ද මේ ප්‍රශ්න කරු නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. මම ඒත් ඉල්ලා හිටිනවා. කරුණාකරලා මූලික උපදේශ ටවුම්කන් දෙන්න ওই දැන් තියෙන අත්දැකීමෙන්. ඒකට ආයෙත් මේ මූලික උපදේශ වල මුලදී නැහැ හිච්ච අලුත් තොරතුරු සොගැල් ලැබෙන්න පටන් ගනී මේ ප්‍රශ්නේ යටතේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම පෝණයෙන් පසු භාවනා කළ යුතු කටයුතු දියුණු කරගෙන යාමේදී යම්කිසි ප්‍රශ්නයක් මතුවොත් කමඨහන් පිරිසිදු කර ගැනීමට ක්‍රමයක් නැත්නම් කරුණාවෙන් දන්වා සිටින සේක්වා. තිරුවන් සරණයි. බලමු මේක හම්බුච්ච වෙලාවේදී ඉස්සරහා කමඨහන් සුද්ධ කරන දැන් මේ හම්බෙච්ච විවේකේ වෙන්න තියෙන ප්‍රශ්න ඔළුවට දාගෙන ඔරුව කුරුවල් කරගන්න යන්න එපා. මොකද තමයි මේ කියන්නේ ජීවිතේ මල් විහිං පල් කියන. මේ හම්බෙච්ච විවේකෙත් වෙන්න තියෙනව ගැන කල්පනා කරලා මේ මොහොතත් කක්ක කරගන්න. කරුණාකර මේ දවස් හතර ගත කරන්න. ගත කිරුවට පස්සේ අපි එන සම්බන්ධතා යටතේ හොර ලියුමක් ලියන හැටි, ලව් ලෙටර් එකක් ලියන හැටි මම කියලා දෙන්න. ඉතින් පොඩ්ඩක් යාළු වෙලා ඉන්න බෑ. යාළු වෙන්න ඉස්සර නිකන් සෙනෙහකොළේ ලියන හැටි කියලා දීලා වැඩක් නැහැ. පස්සේ මම කියලා දෙන්නම් සෙනෙහකොළේ ලියන හැටි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වරණතර පරයන්ක භාවනාවේදී ටික වේලාවක් ආනාපාන සතිය තුළ සිත පිහිටුවා සිටින විට ශරීරයේ ගැස්සීමකට ලක්වන්නේ ඇයි? ඒ අවස්ථාවේ කුමක් කළ යුතුද? මොහොනේ මාංශ පේශින්ද සිනහවන විට ඇදෙන ස්වභාවයක් දැනේ. ඒ සඳහා කුමක් කළ යුතුද? මේකත් තොරතුරු තියෙනවා. නමුත් මේිට විතර කියපු ප්‍රශ්න තුනකම තිබුණ විදිහට මූල කර්මස්ථානගෙන වචනයක්වත් සඳහනක්වත් නැතුව පිටවාටිය ගැන කතා කර කර ඉන්නේ. නිසා මේ ප්‍රශ්න කරුණොත් මම අහනවා මේ දේවල් වෙනකොට ආනාපානයේ ඇසුරේ තියෙද්දිද උනේ නැත්නම් ආනාපානෙ බැලුවට පස්සේද සිද්ධ උනේ කරුණා කරලා මේවා තියෙද්දි හෝ ඊට කලින් දැකපු ආස්වාස් ප්‍රස්වාස පිළිබඳ මට එක මේ මංචාඩියක් තරමතරතුරු අවුන්සයක් තරමතරතුරු මට දෙන්න එතකොට මට කියදයි දැන් මේ එකක්වත් දෙන්න හංගනවා පුදුමාකාර විදිහට මූල කරණතන ඒකල අරකයි මේකයි වටේ යන සීරම කියන මේක කාගවත් දෝෂයක් නෙමෙයි හිතේ තියෙන වංචනික ගතියක්. මම මේක මතු කරලා දෙන්න හදන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගොත් මම බැගෑ වෙලා ඉල්ලා හිටිනවා. කරුණාකරලා මට කියන්න මේ දේ වෙනකොට ආනාපානේ පේනෙතෙක් තුරද නැත්නම් ආනාපානේ හරහා ගිහිල්ලාද උනේ අන්න ඒ අවස්ථාවල ආනාපානේ පිළිබඳ මට ඩිංගත් තොරතුරු මයික් එකටත් කරන්නේ කිනමම තට්ටු කරන්න ඕකට තට්ටු කරන්න බෑ. දැන් ලඟ වෙලා කතා කරමු. සනස අර ඉඳගෙන ඉන්නා දැන් ශරීරය දිහා මේ දැන් හිතෙන් ශරීරය දිහා බලාගෙන නිකම්ම හිටියා. එතකොට ටිකක් කල යනකොට දැන් දැන් නාසයෙන් ඇතුළට නාසය නාස් කුහරය ඇතුළේට මේ හුලං ඇතුළට යනවා වගේ දැනුණා. ඊට පස්සේ ටිකක් කියලා නැහැ. ඊට පස්සේ ඒ හුලන් ටික ආපහු පිට වෙනවා දැනුණා. එහෙම ටිකක් කියලා එහෙම ඒ විදිහට ඒ ඒ හුලක් ඇතුළට යන එකයි යන්න ඊට පස්සේ ටිකක් කියලා නැහැ. ඊට පස්සේ පිට වෙන එකයි ඒ දිහා බලාගෙන හිටියා. එතකොට තමයි මේ මට මේ ශරීරයේ මේ අර අපාර ඉස්සරහට ගැස්සෙනවා වගේ දැනෙනවා. ආයෙ ටිකක් කියලා අර විදිහටම බලන් ඉනොට ආයෙත් ගැස්සෙනවා වගේ ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. එතකොට ආනාපාන අර මේ හුස්ම ඉහළ ගන්න එක අමතක වෙනවා. ඒක කරන්නේ නැතුව මේක ගැස්සෙන එක දිහාට මේ හිත යොමු වෙනවා. ඒ තත්ත්වයක් තමයි මේ මූණෙත් ඒ වගේ මූණට මෙහෙම මස් මෙහෙම ඇදෙනවා වගේ දැන්නකොටත් මේ අර ඉහළට හුස්ම දිහා බලන් ඉන්න එක ඒක නැහැ අමතක වෙලා මේ අරක දිහා බලනවා. ඒකට අපිට මට හරස් ප්‍රශ්න අහන්න අවසර ඕනේ. ඒකට ඇත්තටම ආනාපානෙ තිබිලා හිත පිට යෑම නිසා අමතක වුණා. නැත්තම් ආනාපානෙ ඇත්තටම නැද්ද දන්නේ නැහැ. කියන්නේ සමනාංශ මං ආනාපාන සතිය කියන්නේ හුස්ම ඇතුළට ගමන් කරන එක දිහා මම බලාගෙන ඉන්නවා. බලාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. දැන් මම හුස්ම ගන්නවා පිට කරනවා කියලා මුලින් හිත හිතා ඉඳලා ඊට පස්සේ මට මං නිකම් බලාගෙන ඉන්නවා. හුස්ම ඇතුළට යන දිහා බලා ඉන්නවා. ඕන් ටිකක් එහෙම ඇතුළට හුස්මට ගිහිල්ලා ඊළඟට ඒ හුස්ම ටික මේ නැහැ ආපහු පිට වෙනවා. ටිකක් වෙලා නැතුව වගේ තියෙනවා. ඇඟ ඇතුලේ තියෙනවා වගේ. එහෙම එකක් තමයි ඒ එහෙම එහෙම බලා ඉන්නකොට තමයි මේ තත්ත්වය එන්නේ. ඒතර මං කිව්වොත් එහෙම එමෙ එක දිගට හුස්ම දිහා බලාන හිටියොත් ස්වභාවයෙන්ම හුස්ම නැති වෙනවා. එහෙම නැත්තම් තිබිලා නොදනිනවද නොදකින්නවද අමතක කරනවා නැත්නම් ඇත්තටම හුස්ම නැති වුණාද කියලා කොහොමද සපේලා උත්තර දෙන්නේ? ඒ කියන්නේ මට සිහිය පිහිට වෙන්නේ. ඒ කියන්නේ ඒ හුස්ම එන එක ගැන අවධානය එන්නේ නැහැ. අර ගැස්සෙන එක ගැන අවධානය. හරි මම තාමත් මගේ ප්‍රශ්නේ වරණගනවා. එහෙම පිහිටන්න හුස්මක් එතන නැහැ. ඔව් හුස්මක් නැති බව තේරෙනවා මට. ඒක ඒතකොට ඊගාවට තියෙන එකට හිත යනවා. එහෙමයි. ඉතින් එහෙමත් එකක් තියෙනවා. තව එකක් තියෙනවා. හුස්ම තියෙනවා. හුස්ම පැත්තකට යනවා. මේ ගැස්සීමේ තියෙන කලකොලොප්පම නිසා මේකෙන් හිත කැඩෙනවා. මෙතන අවස්ථා දෙකක් තියෙනවා. එකක් හුස්ම නැතිකම එක්ක තිබුණට එතෙන් යන්න දෙ නැතුව හිත ගන්න කතිය. මට දැනෙන්නේ හුස්ම ගන්න ගන්න එක ගැන මං සිහියක් කල්පනාව ගන්නේ නැහැ කියන එක. කල්පනා ගන්න නැති හුස්ම නැති නිසාද ගණන් නොගැනීම නිසාද කියන ප්‍රශ්නේ මම යොමු කරන්නේ. මට හිතෙන්නේ ගණන් නොගැනීම. ඒ කියන්නේ මම අර ගැස්සෙන එකට වැඩියෙන් හිත යන්නේ. ඔය ඒ වගේ තත්වයකට අපිට ඉස්සරහට එන්න දෙනව නම් එන්න වෙනව නම් ඒක භාවනාවේ සාමාන්‍ය දෙයක් නම් අපි කොහොමද මේ වගේ අරහෙන් මෙහෙන් ඉදනට උසුළු විසුළු කර කර අපේ වැඩේ කර ගන්න දෙන්නේ නැතුව මායя කෙලස් අවුස්සනකොට අපි කොහොමද තවදුරටත් මේ මේ ආරවුලින් මේ බොරු වලින් බේරෙන්නේ එහෙනම් අපි තව කොහොමද තවදුරටත් ওই විදිහෙන් කට උත්තරේ මේ වේලාවට නොපෙනී තියෙන ආනාපානයම ප්‍රධාන කරගෙන යන්නේ කියන ප්‍රශ්න දෙක අපි විසඳ ගන්න ඕනේ. මේ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ භාවනාව හරියගෙන යනකොට මේ වගේ নানা ආකාර මායයක උසුළු විසුළු ඉදිරිපත් වෙනවා කෙලස්. මෙව්ව ඉදිරිපත් කරන්නේ ඒ කාන්තේම අර භාවනාවට තියෙන එල්ලේ කඩන්නයි. ඒ නිසා ලෑස්තිලා යන්න. බොහොම නේ කොච්චර දාදි කෙරුවත් ඒ වෙලාවේ හිත කරනොත් මම නැවත කොහොම හරි ආනාපානෙ පිටනවා කියලා ලෑස්ති වෙලා ගියොත් ඒ ලෑස්ති වෙච්ච බරසට අච්චර හානි කරන්න බෑ. නමුත් ඔතන යටිපහුවෙන සත්‍යයක් තියෙනවා. මොකද යටිපහුවෙන සත්‍යයේ ආනාපානෙ වගේ සියුම් අරමුණක මන්දියස්ත අරමුණක ප්‍රත්‍යක්ෂ කළහකි අරමුණක හිත තියාගෙන ඉන්නකොට ස්වභාවයෙන්ම ආනාපානෙ එන්නේ නැනදනියනවා. ඒක භාවනාවේදී වුණා. නමුත් යෝගාචර දන්නෙත් නෑ අපේක්ෂා කරන්නෙත් නෑ. ඉතින් එහෙම අර මේ ඒක තැම්පත් වේගෙන එනකොට පුංචි දෙයක් ආවත් ඒක ලොකු වෙලා පේනවා. ඒකට හේතුව ඉඳුරන් හරි ප්‍රණීතයි. බලාන හිටියට ආනපානේ නෑ. ඒකට ගැස්සෙන එකක්. එහෙම නැත්නම් මේ මූණේ සත්තු දුවනවා වගේ වතුරට තෙමෙනවා වගේ හිරිතිවිලා හිරි ඇති වෙනවා වගේ නැත්නම් දෙබරයක් බැඳා වගේ නැත්නම් අතපයින ප්ලාස්ටික් බෑග් එකකට වතුර දාලා තඩිසු වුණා වගේ নানা ආකාර ලකුණු පේනවා. මේ ඔක්කොම බලනකොට පස්සේ දවසක තේරේ සුබ ලකුණු. හැබැයි හැම එකෙකම කරලා තියෙන ආනපන කඩලා. හැම එකෙම කරලා තියෙන විශ්වාසය භංග කරලා. හැම එකෙම කරලා තියෙන තරහ ගස්සලා. නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ මේ හොඳ මතු කරන්නත් කෙලස් ගතිය නැති කරන්නත් එකක් තමයි ලෑස්තිලා යන්නේ. හෙටත් මේ ආයෙනවා. ඔය මොනවා ඔබ උසුළු උසුළු කරත් මම ඌව ගණන් ගන්නෑ මම බලනවා ආයෙසරක් ආනපනෙක් යන. කියලා එහෙම ආනපානේ ඇදහිල්ල ආනපන විශ්වාසය වැඩි කරගත්තොත් මේ වගේ තියෙන කැනේන ගති කොණහන ගති දුක් දෙන ගති අඩු වෙනවා. නිසා යෝගාවචරගේ විශ්වාසයම තමයි මේකට ඕනේ කරන්නේ. එතනදී ඒ විශ්වාසය ඇති කිරීම විශේෂ මාධුනික යෝගාවචරයකට හැරමිටියක් වාගේ ගමනකට අත්වලක් වගේ පුළුවන් තරම් ආනපන විශ්වාස කරන්න ඕනේ. කැඩුනට මං ආයෙත් ඕකම යල්ලා ගන්න කියලා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අර ඉස්සර වගේ නෙමෙයි බොහොම අභියෝග වලට සූදානම් මනසකේ. අපි දන්නවනම් මේ අහවල් පැත්තේ වසූරිය තියෙනවයි කියලා නොයාමත් බැරි නම් අපි කරන්නේ එන්නත් කරගෙන යනවනේ. එන්නත් කරන ගියාට පස්සේ ආවසුරු හැදෙන්නේ නැහනේ. ඉතින් අනික් මිනිස්සු කියාවි මෙහෙට ආව ඔක්කොටම වසූරු හැදුණා කියලා යා කියනෝ නැහැ. මම දන්නවා මේ වසූරු තිබුණා කියලා නැවිත් බැරි නිසා මං ආවේ. නමුත් මං එන්නත් කරනවායි කිව්වොත් හිතත් එයාගේ හයියයි ශරීරෙත් ප්‍රතිශක්තිය තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න ඇත්තටම වැඩි වෙනවා. ඒ කියන්නේ භාවනා දියුණු වෙනවා. අභියෝග වැඩි වෙනවා. නමුත් ඒ යෝගාවචරය ඒ එන අභියෝගයක් අභියෝගයක් පාස ආනපානේ පාවා දුන්නොත් ඉතින් විනාශයි. එයා බොහෝ විට භාවනාවේ දියුණුව බාධාවක් කරගන්නවා, හිත පෙරලා ගන්නවා, දුක් කරදර ගන්නවා. ඒ ප්‍රධාන දේ වෙන්නේ ඒ වෙන දේ වෙන හැටියට ප්‍රකාශ කළ කමඨාන් සුද්ධ නොවීම නිසායි. ඉතින් එතකොට මට සිද්ධ වෙනවා මේ කමඨහනේදී දැකපු යෝගාවචර තාම නොකියපු මේ කරුණු වමාරලා ගන්න. අරගෙන විශ්වාස කරන්න කියනවා මේ වගේ දේවල් එනවා ඉස්සරහට පුළුවන් තරම් ඉස්රායින් තියාගත්ත අරමුණම වැටි වැටි හරි කමන්න නැගිටවාගෙන ඒකම බලමින් යන්න ඕනේ මේ මාර කරදරයක් නැත්නම් කෙලෙස් උසුළු විසුලුවක් තියෙන්නේ මේක ලොක් කරගත්තොත් මෙයා පුංචි වෙනවා මෙයා ලොක් කරගත්තොත් මෙයා පුංචි වෙනවා ඒක බලපුරුද්දෙන් ගන්නවා මිසක් දාන දීලා ගන්න බෑ සිල්ල කළ ගන්න බෑ. අදිෂ්ඨාන කරලා ගන්න බෑ. ගුරුරයාගේ ගුරුරයාගේ ආශිර්වාදයෙන් ගන්න බෑ. තටවල ගන්න බෑ. ඉතින් දැනගන් අත්දකින්න ඕනේ අත්දකලා ඊගාදාසේ මම මේකට මුණ දෙනවා කියන ඒ පෙර සූදානමක් ඇතුව ගියොත් මේක වුණත් මම කියනවා මේ වගේ දෙයකින් වුණා ජය ගන්න පුළුවන් වෙන්නේ නිතිපතා භාවනා කරන මනුස්සයෙකුට විතරයි. අද භාවනා කරලා ආය මාත ගන්න අතාරන කෙනාට මේ මේ භාවනාවේ ගැම්ම ඊගායකට යන්නේ ඒක නිසා අපි ලොකු උනන්දුවක් ගත්තා නේවාසික භාවනා වැඩමුළු කරන්න. එතකොට දිගින් දිගට දිගින් දිගට යනවනේ. හැබැයි ඒ වගේ තමයි බැරි එකට බෑ. ඌ හැල්ල යන එකත් බොහොම වේගයි නේවාසික භාවනාවලදී. කරන මනුස්සයා කාගෙන යනවා. ඒකෙදී <coughs> මේ sannivedanaya කමඨාන් සුද්ධ වීම සාකච්ඡාව සජීවීව වෙන්න ඕනේ. සජීව වෙච්ච ගමන් අනිත් දවසේ යන්නෙම ඒ අභියෝගයට ලෑස්ති වෙලා. ඒක වෙන මොන බිනකින්වත් ගන්න බෑ. ඉතින් ඒක නිසායි මම කියන්නේ මේ ප්‍රශ්න ඇහුවට කමන්නේ අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කරන නිසා බාධාවල් සිදු වෙනවත් මම දන්නවා. නමුත් මම අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් මම දන්න දැනුමේ මට පුළුවන් ප්‍රයෝජනවත් නම් පොඩ්ඩක් තල්ලු කරලා දෙන්න. නමුත් ප්‍රශ්න තියෙන්නේ සබකෝලේ නිසා මයික් එකට කතා කරන්න අකමැති නිසා උත්තර දීම පස්ස ගන්න. ඉතින් ඒක පාඩුයි. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් හරි කතා කරන එක්කන ප්‍රයෝජන අරගෙන දඩ බීම කරගෙන මම කරන්න පුළුවන් තරම් විස්තර ඉදිරිපත් කරන්න හදනවා. ඒ නිසා ඉදිරිපත් වෙච්ච අයට මම ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහටත් ඇත්තටම ලෙඩේ සනීප කරන්න ඕන නම් මතක තියාගන්න උගුරට හොරා බෙහෙත් බොන්න බෑ. අනිවාර්යයෙන් මේකට තමන් අප වෙලා කප වෙලා කමඨාන සුද්ධ කරගන්න උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාසයේදී ආශ්වාස වායුව උඩුතල්ලේ වැඩි උගුර දක්වා පැතිරී යාම ප්‍රශ්වාස වායුව උඩු තුල අග දැනීම එපමණයි සඳහන් වෙන්නේ. හොඳයි. ඉතින් මේක නිකන් හරියට මේ මම මේවා කියනකොට මන් දන්නේ මිනිස්සු තරහ වෙනවද කියලා. මස්සෝ අමු මස් වැද්දෝ අමු මස් දෙනවා වගේ කියලා කියනවා. මස් දෙනකොට දෙන්න එපා අමු මස් කොල කෑල්ල කොතර දෙන්න. සල්ලි දෙනකොට අතර දෙන්න එපා එන්ලොප් එක දාලා දෙන්න. මට සල්ලි දෙපා මං සල්ලි ඉල්ලනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ වගේ මේ වගේ වටිනා තොරතුරක් එනකොට මම මේ වාඩි වෙලා කරන භාවනාවක් ගැන කතා කරන්නේ හුස්ම යොදනකොට මට ආස්වාස් ප්‍රස්වාස පේනවා මෙන්න ආස්වාසේ විස්තර කියලා කියනවන්නම් ඒකට ධර්ම ගෞරවය කියනවා මම මේ ඇත්තටම නිඳ කරන්න නෙමෙයි කියන්නේ පිරිසිදුයි කියලා තියෙන එක ධර්ම ගෞරවේ නෑ ඔහේ කොලයක් කරන්න ගනවා ඇතුළට නෝට් මේක පිට වෙන නෝට් මේක පුළුවන් නම් කපන් බැත්නම් කපන් කියලා දානවා පෙට්ටියට හරියන්නේ නෑ පොඩි හඳුන්වා දීමක් දෙන්න මම මේ කතා කරන්නේ පරියංග භාවනාවයි මෙන්න ආස්වාසේ මම මෙනෙහි කරා මෙන්න ආස්වාසේ විස්තර ප්‍රසවාසයව මෙන්න මෙනෙහි කරා මෙන්න විස්තර කියලා දෙනවනම් ඔය මේ ඔන්න බුදුන් මම මෙන්න මෙන්න මං ගියා කතාව නෙවෙයි තියෙන්නේ වට්ටියක හරියට තැම්පත් කරලා හොඳට මල්ලෙක් හදලා පූජා කරලා වැඳලා යන එකක් තියෙනවා ඒකත් මගේ දෝෂේ ඒක හදලා දෙන්න ඕනේ මේ වගේ කරුණකට ගෞරව කරන්න ගෞරව කෙරුවේ නැත්තම් මේ කරුණාව ගෙදෙට එන්නේ නැහැ. වැදගත් 아무ත් එක්ක ආපු වෙලාවේ ගෙදරට එයා ඒ විදිහට පිළිගත්තේ නැත්නම් ඒ 아무ත් එන්නේ නැහැ. මේ ඊටාම වැදගත් තොරතුරක්. නිසා කරුණා කරලා නිකන් අතරමැද දාන්න එපා. මල් තටියකට තියන්න, පූජාසනයක් උඩ තියන්න, තියලා වඳින්න. ඒ නිසා මේ තොරතුරු නැතිකම අපි අර මූලික පත්‍රිකාවනදී මේ දෝෂේ අපි බලමු මේක දුන්නාට පස්සේ යම් ප්‍රමාණයක දියුණුවක් ගුණයක් ඉදිරිපත් කිරීමේ ශක්තියක් ඇති වෙයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලක සිට බවුන් වඩමින් හැම විටකම තේරෙන්නේ මුකුත් නැහැ කියලා. ඇහෙනවා කවුරුත් නැහැ. ඇඟේ මුකුත් තේරෙන්නේ නැහැ. කවුරු හරි දැක්කොත් සේරම ශනේකින්ම පස් වෙනවා පේනවා. කැඩිලා බිඳිලා සුන් වෙලා පේනවා. දූවිලි වෙනවා. එක වෙලාවකට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. කාගේවත් රූපයක් ගහක් කොලක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. පස් වෙනවා පේනවා. හිත තියෙන බව තේරෙනවා. ඇහෙනවා. බණ අහනකොට හාමුදුරුවෝ පේන්නේ දිය වෙනවා වගේ යෝගියෙක්. මේ මේ தත්ත්වේ තිබීම තමන් වාඩි වෙලා ඉන්න බව එනතන තමන් ආස්වාස කරන බව තමන් ප්‍රසවාස කරන බවට ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂ කියන උරගාලා බැදීමට බාධකයක්ද සාධකයක්ද බලන්න. ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලුකයක් නැති දෙයක්. නමුත් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඒක නිසා වෙන දේවල් ඔක්කොම දිය වෙලා ගියාවයි හිත හදාගෙන ගිහිල්ලා බලන වාඩි වෙලා පහසුවේ වාඩි වෙලා එක්ක මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම මැරිලා නැහැ කියලා බව Tamanට තේරෙනවද? නිින්ද ගිහිල්ලා නැහැ කියලා තේරෙනවද? ක්ලාන්ත වෙලා නැහැ සීය තියනවා කියලා තේරෙනවද? ආයේ තේරිල්ල එක දිගට පවතින එකක්ද නැත්නම් ඒකත් ওই විදිහට එහෙම කැඩිලා බිඳලා යනවාද? ඒක දිහා බලාගෙන ඉන්නකොට පේන ආශ්‍රස් ප්‍රසආචෝ පිම්බීම හැකිලින් වගේ අරමුණක් දිහා බලලා නැවත නැවතත් ඒක එනකොට ඒකට අලුතෙන් බලන ගතියට නවකෙක් ආදුනිකයෙක් බලන ගතියට බැලීම සඳහා මේ දැනීම බාධාද නැද්ද කියලා බලන්න. බාධා නම් මොන විදිහටද බාධා කරන්නේ? බාධා නැත්තම් මේ දැනුම හරහා කොහොමද ආස්වාද ප්‍රසවාසය පේන්නේ කියලා බලන්න බවුන් වඩලා තිබුණයි කිව්වට යෝගාවචරයක් කියලා කිව්වට ඒක එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් අරගන්නේ රූප කර්මස්ථානයක් හා සම්බන්ධ වෙච්ච දවසේ තමයි. එතකන් අඟුලිමාල අර මාළේ දාන්න ඉස්සල්ලා මිනි මැරුවනේ. යතර මෙතන ගල්ලාස්සේ තිබ්බනේ. ඇඟිලි කපලා. ඒව කුණු වුණානේ. වැඩක් උනේ නැහැ. මොකද තිබ්බේ මේව ගඳ හින්දා. කරේ ඉල්ල ගත්තා නම් ගඳ ගන්න තම තන්තියට බැලුව මිනිහෙක් මරලා ඇඟිල්ල ගත්තට වැඩක් නැහැ. ඒක තියලා පහුවෙන්ද බලන එක නැති වෙලා. ඒ නිසා තමයි අන්තිමට නූලක් ගැට ගහලා කරේ දාගත්තේ. ඒකට වස මිනි ගඳයි. නමුත් එකතු උනේ එදා ඉඳලා තමයි. ඒක නිසා යෝග කවුරුම කරාට භාවනාකම් කරාට මූල කර්මස්ථානයක් නා රූප කර්මස්ථානයත් එක්ක සම්බන්ධීකරණේ පටන් ගත්ත දවස් තමයි ඇඟිලි ගන්න ගණන් කරන්න පුළුවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ගත්ත ඇඟිලි වලින් වැඩක් නැහැ. අර තරම් මහන්සි වුණා මිනිහෙක් මරනවා කියන එක ලේසි නෑනේ. නමුත් ඒ ඇඟිලි වලින් වැඩක් උනේ නැහැ. එකතුවක් නැහැ. ඒ නිසා බලන්න මූල කර්මස්ථානයකට දාලා මේ කියන දැනුම බාධකයක්ද සාධකයක්ද කියලා. පරයන්ක භාවනාවේදී නිවැරදි ඉරියව් පවත්වා ගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. දැනට ඉන්න ඉරියව මට කියන්න. එතකොට මම කියන්නම් මේක තව දියුණු කරන්න හැටි. ඒ ප්‍රශ්නකරු කැමැතිද? දැනට කොහොමද වාඩි වෙන්නේ? ওই මයික් එකට කතා කරන්න. දැනට අර්මිනියා ගොතාගෙන වාඩි වෙන්නේ ඒක වැඩි වෙලාවක් ඉන්න අමාරු නිසා ඉරියව් මාරු කරන්න වෙනවද? ඒක නිවැරදිව අර්මිනියා ගොතාගෙන වාඩි වෙන ක්‍රමය දැනගන්න. හරි අපි පළවෙනි එකට යන් එර්මිනියා ගොතලා වාඩි වෙච්චාම විනාඩි කීයක් නැත්නම් තප්පර කීයක් ඒකේ ඉන්න පුළුවන්? විනාඩි 10ක් විතර ඉන්න පුළුවන්. ඒ ඉන්න විනාඩි 10 ඇතුළත ආස්වාද ප්‍රසවාසයට මූණ දාන අවස්ථා ආනපානේට මුලිච්ච වෙන අවස්ථා ආපాతගත වෙන අවස්ථා තියෙනවද ආනපානට අහු වෙන්නෙම නැද්ද එහෙම ඉන්න වෙලාව එහෙම නෑ හමුදුරෝනේ ඒ කියන්නේ මම මේ අද මේ මේ අලුතෙන්ම තමයි භාවනා කරන්නේ නෑ නෑ ඒක ප්‍රශ්න නෑ මෙහෙම වාඩි වුණාට පස්සේ ඒ ඉන්න විනාඩි 10 ඇතුළත එක සැරයක්වත් හුස්ම බලන්න බැරිද හුස්ම බලන්න පුළුවන්. ආ එතකොට එහෙම එරමිනිය කොත්තලා වාඩි වෙලා ඉන්න වෙලාවේ හම්බ වෙන ඒ කරදර නැතුව වාඩි වෙලා ඉන්න විනාඩි 10 ඇතුළත හුස්ම බලනකොට පේන්නේ කොහොමද? වැටෙන්නේ කොහොමද? අත් දකින්නේ කොහොමද? හුස්ම ඉතින් ගන්නවා සහ පහලට ගන්න එක දැනෙනවා. දැනෙන එක තව පොඩ්ඩක් අපිට ඉස්තර කරන්න දැනෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව විස්තර කරන්න බලන කොහොමද දැනෙන්නේ? මොකද්ද දැනෙන්නේ? නැත්තම් දන්නේ කොහොමද ඒ වෙලාවේ ආස්වාසය කියලා? ඒක පුස්ප ඉහලට ගන්න එක පේනවා පහලට ගන්න එක පේනවා. වෙනස මොකද්ද? ඒක දැන් දිගට හුස්ම ගන්නවද කියලා මට දැනෙනවා දිගට ප්‍රස්වාස වෙනවද කියලා දැනෙනවා. ඔව් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ දිග බව දැනෙනවා. දැනෙනවා. ඒ දිග කියලා කියන්නේ පිටිමැදීමක දිගක්ද සිසිලස දිගක්ද අනායාසයක දිගක්ද මොකද්ද මේ දිග කියන්නේ? අනායාසයෙන් ගන්න අනායාසයෙන් ඇති වෙන අනායාසෙන් දිගට ආස්වාසය සිද්ධ වෙනවා අනායාසෙන් දිගට ප්‍රසවාසය සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට ආස්වාසය දිහා දැන් ඉරියව්ව එරබිනේ කොටාගෙන මේ වගේ ಗುಣ රස දැක දැක ගුණාංග දැක දැක ස්වභාව ලක්ෂණ දැක දැක හුස්ම කීයක් ගන්න පුළුවන් හුස්ම රැලි කීයක් පවත් ගන්න පුළුවන් පහක් විතර පුළුවන් සාදු සාදු සාදු එච්චරයි අපට ඕන කරන්නේ ඔකට එරබිනේ ගෙතාන්ටත් හිටියත් එකයි උල තියලා හිටියත් එකයි ඒ හුස්ම පහ හය කරන්න කුමක් කළ යුතුද තේරම කරන්න. ඒ විදිහට දැන් මෙහෙම ඉස්සරහා හුස්ම තියාගෙන ඇතුළට අනායාසයෙන් දිගට ඇදෙනවා තේරෙනවා. අනායාසයෙන් පිට වෙනවා තේරෙනවා. දැන් අපි ගෙස් කරලා කියනවා හිතලා කියනවා පහක් කියලා. අනිත් දවසේ වාඩිලා හොඳට හොඳට පట్టල වෙන්නේ. යරමිනියට හොඳට සැප දෙන්න. ඒ කියන්නේ මට දැන් පහක් පුළුවන්. මමට කියන දැනකට වඳින්න හයක් පෙන්නපන්. එච්චරයි. ওই මුළු භාවනාවම තියෙන එච්චරයි ඉරියව්වේවත් වෙන මොනම දෙයක්වත් නැහැ. මේ ඉදිරිපත් කරගන්න ඕනේ අරමුණේ වැඩියෙන් ඉන්න කරන්න තියෙන මොකද්ද ඒ දේ කරන්නේ. එහෙම නැතු ඉරියව් වල සත්ත පහක වටිනාකමක් නැහැ. මොකක්වත් නියෝන කරන දැන් කොහෙන් හරි සම්බන්ධ වුණා. නමුත් මේ ප්‍රශ්න අහනකොට ආනපානෙ දැක්කා කියලාවත් කියන්නේ නැතුව කොහොමද මං පිළිතුරක් සැලසුම් කරන්නේ? ඒ නිසා කියනවා නම් මම ඉස්ලාම එරමිනියකට වාඩි වෙන මට විනාඩි 10ක් විතර ඉන්න පුළුවන්. ඒ අතරතුරේදී මට අනායාසෙන් දිගට යන ආස්වාස අනායාසෙන් දිගට යන ප්‍රසවාස වශයෙන් පහක් පේනවයි කියලා ඒ ටික ලියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. මම කරන්න දන්නේ මේ මෙතික් දැනටමත් දැකලා තියෙන වටිනා දේ වටිනා දේ වශයෙන් පෙන්වන එකයි. ඉතින් ඊට පස්සේ කකුල් දෙක වෙනස් කරුවයි කියන්නකෝ. වෙනස් කරලා පස්සේ ඊගාසරේ හයක් බලන්න පුළුවන් නම් ඒත් දිනුම්. ඊට පස්සේ නටලවිලා ආය වාඩි වෙන්නකෝ. මේ මොනවත් නැත්තම් ඒ ඇවිල්ලා හතක් බලන්න පුළුවන් ඒත් දිනු. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ මල් මානේ වැඩි වැඩියෙන් මල් ලමුණ ගන්න එකයි. ඔය ඉරියව්ව ගැනවත් අනම්මනම් ගැන හිතන්න පටන් අරගත්තොත් අපි පුදුමාකාර හුඹස් බියක් ඇති කරගෙන අපි නිකාන් මේ මේ බමුණු මත ඔළුවේ තියාන දගන්න. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ අස්පන අපිට පේන ආධුනිකයෙක් වශයෙන් මම මේ කතා කරන්නේ අස්පනා අපිට පේන හුස්ම රැල්ල තව එකක් දකින්න. තව එකක් දකින්න මොනවද කරන්නේ? ඒ නිසා ඉරියව ගැන බොරි කරන්න එපා. කල්පනා කරන්න එපා. ඒක දැම්ම කලබල වෙන්න දෙයක් මට මේ පේන හුස්ම රැලි 6 7 කරගන්න. ඒ නිසා විනාඩි 5ක් බලන්න පුළුවන් විනාඩි 6ක් කරන්න. විනාඩි 10ක් ඉඳගෙන ඉන්න පුළුවන් විනාඩි 11 කරන්න. මොනවද කරන්න ඕන? ඒකෙදි ඇත්තටම ආධුනික කියලා දෙයක් නැහැ. හොඳට පරණ අමු මැට්ටෝ ඉන්නවා. අවුරුදු ගණන් භාවනා කරපු මෝල්ලු ඉන්නවා. එදා භාවනා කරලා ගොඩ එන මිනිසුත් ඉන්නවා. ඒ නිසා ඔය අපි දන්න ඉලක්කම් අනම්මනම් ඕකට බලපාන්නේ. ඒ ගියාට පස්සේ මේ ආස්වාද ප්‍රසවාස වැඩියෙන් අත්දකින්න එකයි මං කල යුත්තේ කියලා දැනගන්නම කොච්චර කල් යනවද බලන්න. එහෙම නැත්නම් අපි හිතාන්නේ මේ පරියංකේ මුද්‍රාවේ නැකතේ යෝගේ ගොඩාක් දේවල් තියෙනවා කියලා මොකක්වත් නැහැ. නැතුව නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මූණට මූණ දාලා පවත්න ආනාපාන සති ආස්වාද ප්‍රසවාස වැඩි කර ගැනීමයි කරන්න තියෙන්නේ. සක්මන් කරනකොටත් බලන්න වම දකුණ වම බොහොම සරල විදිහට පියවර කීයක් යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාය හා දකුණු පාය තැබීමෙන් ඒ ගැන හොඳින් දකුණු දැනුණු පසු එසෙව්වා ගත්තා තිබ්බා යන ලෙස මෙනෙහි කළද ඊළඟ වාරයේදී දෙවෙනි පියවර අනුගමනය කළ නොහැකිය. නැවත මුල සිටම දකුණු පාය හා වම් පාය යන මෙනෙහි කිරීම කළ යුතුය. වරින් වර මුල සිටම මෙනෙහි කිරීම පිළිබඳව යමක් පැහැදිලි කර දෙන්න ලෙස ගෞරවපූර්වක ආරාධනා කරමි. ඒක නිසා කාරක ෆස්ට් එක දැම්මට පස්සේ තර්ඩ් එකට දාන්න එපා. ෆස්ට් එකේ ටිකක් යන්න අරින්න ඊට පස්සේ සෙකන්ඩ් එකට දාත. ඊට පස්සේ තර්ඩ් එකට දාත. ඒ නිසා දැන් ෆස්ට් එකට දාන්න හැටි දන්නවනේ දැන්. ෆස්ට් එකේ ඔහොම යන්න අරින්න පැහෙන්න එපා. පාරක සෑයෙන කන්දකට ගැම්ම ගන්නකන් සෙකන්ඩ් එකට දාන්න බෑ. තර්ඩ් එකට දාන්නත් බෑ. විශේෂයෙන්ම කන්දක් අදිනකොට නම් ෆස්ට් එකේ හරි අරගෙන යන එක ලොකු දෙයක්. ඒ නිසා වම දකුණ වශයෙන් කරන්න පුළුවන් නම් ඔය දැනුමට අමතරෙන් මොකුත් ඕනේ නෑ. ඉක්මන් කරන්න එපා. එහෙම නැත්නම් දැඩි උද්‍යෝගයක් ඇති කරගන්න යන්න එපා. ඒක දන්න දේ ගැම්ම ගන්න අරින්න. ගැම්ම ගන්නකොට අනිවාර්යෙන් භාවනාවෙන් ඊතුරු ක්‍රම සහ විදි කියලා දෙන්න. ඉස්සලත් ප්‍රශ්නයක් ආයෙත් වෙනවා මම ඒක උත්තර නොදෙන නිසා අතෑරියා වම දකුණ බලන්න දෝෂ විම යමින් තැබීම බලනත් කොයි එකද කරන්න කියලා ඉතින් උපදේශ වල දීලා තියෙන්නේ වම දකුණ විතරයි ඔය gedirin කෙනාපුවා තමයි ඔය ඊට පස්සේ අමතර දේවල් ඒ ටික ඉස්සර කරලා අර මුල් උපදේශ ටික අමතක කරපුවාම ඉතින් මට හිතෙනවා මූලික උපදේශ ටික නැවත ආන්න කියන එක වඩා හොඳයි කියලා වැඩිපුර විස්තර කියනකට වඩා ඒ නිසා මේකෙත් ඒ ඒ ප්‍රශ්න කර්ම ලියලා තියෙනවා නැවතත් වම දකුණට යන්න කියලා මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. ඒක තමයි ප්‍රායෝගික දේ. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ස්වාමීනි මට පන්සිල් ගන්න ගියත් හිස තද වෙනවා. භාවනා කරනකොටත් සක්මන් කරනකොටත් හිස තද වෙනවා. පටන් ගන්නකොටම හිස තද වෙනවා. ඒක නිසා මේ ඒක කායික මන තත්ත්වයක් නැත්නම් කායික රෝගයක්. ඒක නිසා මොනවත් නොකර පන්සිල් ගන්නවත් එපා. දැන් අරගෙන ඉවරයිනේ. වාඩි වෙලා නිකන් ඉන්න බලන්න. ඒත් ඉස්සතද වෙනවනම් ඉතින් දොස්තර කෙනෙක් හම්බ වෙනවා. ඒක දැන් මොනවාරි කරන්න ගියොත් ඉස්සතද වෙනවනම් ඒක හිතා ගන්න පුළුවන්. මොකද දැඩි ආයාස කරණය. ඒ වගේම ආතතිගත වීම නිකන් වාඩි වෙන්න බලන්න හොඳම පහසු තැනක වාඩි වෙන්න. කුෂන් එකක් උඩ ගිහලා එහෙම නැත්නම් අපි කියමු පුටු සිටි එකක වාඩි වෙනකොට වාඩිලා මෙහෙම ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න. ඒත් තද වෙනවනම් කායික රෝගයක්. ඒතු මේ නිකන් ඉන්නකොට නිකන් ඉන්න මේ මට පේන්නේ දැඩිව මොනවද අල්ලන්න උත්සාහ කරනවා. එතකොට ඉතින් තද වෙනවා තමයි හයියෙන් ඇල්ලුවොත් අහු වෙනවා කියලා හිතා ගන්න. නිකන් සාමාන්‍යයෙන් පහසුවට සෑල්ලුවට වාඩි වෙලා මොනවාක්වත් නොකර සිටීමේ හැකියාව බලන්න එතකොටත් අමාරු වෙනවනම් කායික රෝගයක් නැත්තම් ඒක තමයි නිවන කියන්නේ කියලා හිතා ගන්න. ඒ නිසා තාම මේක සරලකරන්න පුළුවන් තරම් සහැල්ලුකරන්න සහැල්ලු කළේ සහැල්ලු බව බලන්න. එතකොට නම් මට කියතයි පැහැදිලිවම සහැල්ලු බව බැලීම ආතතියකට හේතු වෙන්නේ. ඒ නිසා මේ ශරීරයට ඒ තරම්ම द्वेष කරනවා. වර්තමානට ඒ තරම්ම द्वेष කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම එකම द्वेषයක් තියෙනවා. හැබැයි බලනකොට නම් පේන තියෙන්නේ සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ තමයි පේන්නේ නා. හැබැයි ඇතුලේ තියෙන හැම මොහොතෙම द्वेषේ. ඒසයක දැක දැක ජීවත් වෙන එක හොඳයි. ඒක අහංගගෙන ඉන්නවට වැඩියි. ඒසයි තියෙන ඒ ඒ ඒ ඔළුව තද උනට මැරෙන්නේ නැහැ. මැරෙන්නේ දැන් තද වෙලා ඉන්නේ කියලා බලන්න එකනේ තද වීම මාත්‍ර අරමුණු කරන්න ඉස්සෙල්ලම බෑන තද වීම නැතුව පුළුවන්ද කියලා. පුළුවන් නම් බැරි නම් තද වීම එනවනම් දොස්තර කෙනෙක් හම්බ වෙන්න එයා බලයි නැත්නම් තද වෙනවා තද වෙනවා කියලා භාවනා කරන එකයි තියෙන්නේ. કોઈ ගෝයන් කච්චිගේ භාවනාව හරියටම හරි ගියේ. ඉසේ තද වීමක් කරනවා භාවනා කරපු නිසා ලෝකෙටම දක්ෂම ගුරුවරෙක් වුණා. තදවීමම මෙනෙහි කරලා. හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. අපි සැලසුම් කරේ එක පැයකටයි. ඉතින් මම හිතනවා මේ විදිහට වැඩ කරන යනකොට ප්‍රශ්න ඇහිීම සහ අතුලත් කර දිය තොරතුරු පිළිබඳව විස්තර තව තේරෙයි කියලා අර කොලෙත් මුද්‍රණය කරන්න මුද්‍රණය කරලා හැම කෙනාටම එක එක ලබලා දෙන්න. ඒක ඒ වගේම හැම මේ අසිතට පිටත් කරන හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනාටම එන්න ඉස්සලා දෙන්නයි කියලා. ඉතින් අපි මේ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව මෙතන නිමා කරනවා. අපි මෙතන විනාඩි 45ක් කාලය ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ තුනට රැස් වෙනවා මෙතන පරයන්ක භාවනාවකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.